කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සර්වචන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මේ චක්ක සූත්‍රය ඉදිරියේ තියාගෙන ඒ සූත්‍රයේ උගන්වන කරුණු අපේ ශක්ති ප්‍රමාණයට අත්දැකීමෙන් සර්වචන් වහන්සේ පින්නවදාරන්ට යෙදෙන මේ කාරණාවල් උකහා ගන්න සාක්ෂාත් කරගණ්ඩායි මේ පෙළ ගැහිලා ඉන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් සර්වචනanse අපට මූලික ඉගැන්වීම් හයක් පෙන්ලා දෙන්න නිසා මේක චක්ක කියන නම ලැබලා තියෙනවා. ඒ එක එකක් තුල බෙදී කොටස් හයක් තියෙන නිසා චක්ක කියන නම හයේ වූ හයක් වශයෙන් මේ සූත්‍රයට නම වැටලා තියෙනවා. ඉතින් ඒ විදිහට බලනකොට මුලින්ම ಉದ್ದೇಶ වශයෙන් වෙන්කොට හඳුනාගත යුතු හය තමයි ඒ අජත් ආයතන බාහිර ආයතන විඥාන පස්ස වේදනා තණ්හා වශයෙන් කෙනෙකුට මම කියන්නේ කවුද මේක නොදැනීම තිරා නොදැනීම නිසා කොහොමද සංසාරයට වැටෙන්නේ කෙලෙස් ඇති වෙන්නේ මේක දැන ගැනීම නිසා නිවන් අවබෝධ කරන්නේ කොහොමද කියලා මේ සංකීර්ණ ප්‍රශ්නේ විසඳන්න මේ පැතිකඩ 6 කෙනෙක් තුල අවබෝධය අවශ්‍යයි. ඒකයි ਸਰවචනාංශයේ ඉස්ලාම උද්දේශ වශයෙන් මේ 6 පින්නන් ඊට පස්සේ ඒක කොහොමද විස්තර විභාග වශයෙන් අවබෝධ කරගන්නේ හිතේ ධාරණය කරගන්නේ භාවනාවට නංවගන්නේ කියනකොට අපිට නිर्देशයක් අවශ්‍යයි. ඒ නිर्देशයේදී ඒ අජ්ජත්තික ආයතන චක්ඛායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන, මනායතන වශයෙන් අපි පසුගිය දවස් දෙකේ විස්තර කරගත්තා. ඊට පස්සේ අද දවසේ මාතෘකාවට තිබුණේ ඌට සම්බන්ධ වෙන සහ සම්බන්ධ වෙන බාහිර ආතන හයක් තියෙනවා. ඒව සරුවචනාංශේ මම බාහිර ආයතන වශයෙන් යමක් මහණි දේශනා කරාද ඒ මොකද්ද කියලා සරුවචනාංශේ මේ ප්‍රශ්නේ අහලා සඳහන් කරනවා රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන යමක් මම බාහිර ආයතන වශයෙන් කියවනම් මහණේ මෙන්න මේ හයයි මම එකකින් අදහස් කළේ කියලා අර සර්වචාන්සික ಉದ್ದೇಶයට නිर्देशයක් දෙනවා. ඉතින් මේ නිසා ඒ මේ තාක් අපි මේ ඉදිරිපත් කරගත්ත කරුණු අනුව බැලුවොත් මේ ඇස් ඇහ කන දිව, නාසය, කය, මන වශයෙන් අපිට මේ කර්මානුරූපව ලැබිලා තියෙන මේ පංචවෝකාර භවය ක්‍රියාත්මක කරන්න බාහිරින් ඉන්ධන අවශ්‍යයි. ඒ ඉන්ධන නොලැබුණොත් ඒවට ඒ කටයුතු කරන්න යන්න බෑ ආයතනේ පවත්වන්න බෑ. ඒ නිසා ඇහැට අනිවාර්යයෙන්ම බාහිර රූප ආයතන වල අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා ඇහැ පිනවීම කියන අපි කියන එහෙම නැත්නම් එහෙන් ප්‍රීතිය බලාපොරොත්තු වෙන හැම වෙලාවකම අපි බාහිර රූප විශාල ප්‍රදේශයක් ළඟ තියාගෙන මේ ඇහි මනාප තාලෙට වර්ණ සටහන් ඉදිරිපත් කරගනිමින් තමයි අපි ඇහි මනාපේ ප්‍රීතිය නැත්නම් රස ලෝලත්වය ලබන්නේ නිසා බාහිර රූප නැතුව කරන්න බෑ. ඊගාවට කනකට ශබ්ද විවිධාකාරයෙන් සම්බන්ධ වෙන්නේ නැත්නම් කර්ණ රසායන භාවයට අදාළ ශබ්ද ඒ ආයතනයට අදාළ ඒ සුඛය ඒ රසාස්වාදය ඇති කර ගන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ වගේම තමයි නාසයට ගඳ, දිවට රස, කයට මේ විවිධ පහස ඇඳ පුතු කොට මිට්ට යාන වාහන වශයෙන් ඒ පහස සහ හිතට අපි කැමැති කැමැති මති මතාන්තර අදහස් නිර්මාණ මේවත් එක තමයි යාතන වැඩ කරන්නේ. ඉතින් මේ විදිහට පුද්ගලයෙක් කියලා කියන්නේ අභ්‍යන්තරික වාසයෙන් මෙව උකහා ගන්න දොරටු හයක් තියෙනවා. ඒ නිසා ద్వාරකින් නම සඳහන් වෙනවා. ආයතන වශයෙන්ම සඳහන් වෙනවා. ඒ ద్వාරයට ආපాతගත වෙන එහෙම නැත්නම් මුලිච්ච වෙන මුණට මුණ දෙන මුණ ගැහෙන ආයතන හයකුත් තියෙනවා. ඉතින් මේ දෙන්නගේ තියෙන මේ දෙපත් දෙකේ සම්බන්ධතාවය ඉතාමත්ම සුවිශේෂී කියනවා නම් ඇහැට චක්කායතනෙට රූපායතනෙ මිස සද්දායතනෙ වරොත් ගොරෝ අපාතගත වෙන්නේ අපාතගත උනාට සිද්ධියක් වෙන්නේ ඒක අත්දැකීමක් වෙන්නේ නැහැ ස්පර්ශයක් වෙන්නේ නැහැ ඇහැට ගොදුරු වෙන්න ඕනේ ආපදාගත වෙන්න ඕනේ රූප ආයතනයක්මයි ඊගාට කනට රූපය ගෝචර වෙන්නේ කනට සද්දෙමයි නාසයට ගඳ සුවඳමයි දිවට රසමයි කයට පහසමයි මනසට ධර්ම ආයතනමයි ඉතින් ඒ නිසා මේ එක එක වෙලාවකට මේ ඇහැට රූප කනට ශබ්ද වශයෙන් මේවා සම්පාත වෙලා තියෙන ස්වභාවය ගැන නොදන්නා يعني ඒ ගැන හිවීමක් නැති එකන අවදිව ඉන්න හැම වෙලාවෙම හිතනවා මේ හයටම බාහිර ආයතන හය නිතරම සම්බන්ධ වෙලා තියෙනවා අන්න එහෙම අභ්‍යන්තර ආයතන හයම සක්‍රියයි බාහිර ආයතන හයම ඒකට අදාළ ආධාර උපකාර අනුග්‍රහ කරනවා කියන වැරදි මතයේ තිබුණොත් විතරයි කෙනෙකුට මේ මම කියන සංඥාව එන්නේ එහෙම නැත්නම් ආත්ම කියන සංඥාව වෙන්නේ මේ පැවැත්ම කියන සංඥාව ඒ නිසා අපි නිතරම ගත කරන අවදිමත් ගත කරන මොහොතක අපි වටේට නිතරම ශබ්ද, රූප, ගන්ධ, රස, ස්පර්ශ සහ හිතට එන දේවල් ගොඩාක් වට කරගෙන මේ ආයතන ඒ විශේෂයි ව්‍යාපෘත කරගෙන ඒ හරහා දවස පුරාවටම පැවැත්මක් භවයක් ආත්මයක් මමෙක් ඉන්නවා කියන මේ સંદર્ભයේ දිගටම තියෙනවා. ඉතින් ඒක ඒක විසින්ම ඒ මුලාව ඇති කරගෙන ඒක විසින්ම ඒ මායාව ඇති කරගෙන ඒ බවට ගවේෂණය කරන්න චිත්තක්ෂණයක්වත් ඉඩ දෙන්නේ මේක ඇත්තද බොරුද මේක දිගටම පවතිනවාත් කියන්නේ චිත්තක්ෂණයක්වත් ගවේෂණය කරන්න ඉඩ නොදෙන තාලෙටයි මේ රසස්වාදය කියන එක තණ්හාව කියන එක හැදිලා තියෙන්නේ ඒක නිසා කාමයට වැටිච්ච පුද්ගලයෙකුට කාම පරිේශණයකට වැටිච්ච පුද්ගලයෙකුට කවදාකවත් ස්වභාවයෙන් ස්වයම්බුව ආර්ය පරිශනයකට හිත දෙන්නේ නැහැ. මේක විග්‍රහ කරලා බලන්න හිත දෙන්නේ නැහැ. මේක ඇත්තදෝ නැත්තදෝ කියලා බලන්න හිත දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ පද්ධති හයට නිතර දෝරේ ගලන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ දේවල් එක දිගටම පවතින දේවල්ද නিত্য සුඛ සුභ වශයෙන් ආත්මීය වශයෙන් පවතින දේවල්ද කොයි එක එක වෙලාවට තට්ටු මාරු ක්‍රමයට අතින් අතට මාරු කරමින් රවට්ටවකමින් යන ගමනක්ද කියලා සැකයක්වත් හිතන්න ඉඩක් නැහැ ජීවිතය ඇතුළත දවසක් ඇතුළත නමුත් මේකේ තියෙන බොල් ගතිය මේකේ තියෙන මවාපාන ගතිය මේකේ තියෙන මායාකාරී ගතිය මේකේ තියෙන වංචනික ගතිය දන්නේ නැති නිසා ඒ පුද්ගලයා උපන් වෙලාවේ ඉඳලා මැරෙනකම්ම වඩ වඩාත් රූප ඇති කර ගැනීම සඳහාත් රූප ඇසට මුලිච්ච කර ගැනීම සඳහාත් එයින් ඇති වෙන රස ආස්වාදය වැඩි කර ගැනීම සඳහාත් උතුම් විදියට මහන්සි වෙනවා ඒ නිසාද අපි දන්නවා බාහිර ලෝකේ කොච්චරක් මේ වර්ණ సంతාන වැඩිමින් දියුණු වෙමින් තාක්ෂණයක් හදාගෙන යනවාද කියලා. ඒ වගේම කනට ශබ්ද විවිධාකාරයෙන් සකස් කරගෙන කන නිතරම පිනවල තියාගෙන ඉන්න අපි කොච්චරක් තාක්ෂණයක් අතින් සංස්කෘතියක් අතින් දියුරලා තියනවාද ඒක ආගෙම නාසය පිනවීම දිව පිනවීම රසමසවුල වලින් මේ අපි පාවිච්චි කරන යාන වාහන කොට්ටමෙට්ටවල සැප පහසුව මගේ හිතට හිතන දේවල් පුදුමාකාර වර්ධනයක් වෙලා තිබුණට අර තමා වශයෙන් ආර්ය පරිශ්‍රණයක් නොකලට ස්වයම්භූ ඥානකින් නොහිතුණාට එක්කෙනෙක්ව සතුටින් නැහැ. දැන් අපි අත්තම්මල මුත්තම්මලාට වැඩිය අම්මලට අප්පච්චිලාට වැඩිය අපිට පිනක් නිසාදෝ පවක් නිසාදෝ මා ටිකක් වැඩිපුර හම්බෙලා තියෙනවා වගේ කියලා නම් කියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක මොකද අපි දැකලා තියෙන නිසා. නමුත් ඒ අත්තමුත්තල කාලේ ඉඳලා හෝ මේ වෙනකන් හෝ එකෙක්වත් මේ කියන ආත්මයේ පූර්ණත්වය අත්දැකීමේ පූර්ණත්වය ඇති කියමනක් පේනතෙක් අහලක නැහැ. ඒ නිසා බුදු කෙනෙක් නැත්නම් බුද්ධාංකුරයන්න් වහන්සේ නමක් හිතනවා මේ විදිහට කවදාකවත් ඇති කරන්න බැරි પરම්පරා ගානකටවත් හිතා ගන්න බැරි මානව ඉතිහාසයේ කවදාකවත් වාර්තා වෙලා නැති මේ රූප හම්බ කිරීමට මෙච්චර නටන්න ඕනේද මේ ශබ්ද හම්බ කරන්න මෙච්චර නටන්න ඕනේද මේ ගඳ රස පහස මේකේ ප්‍රයෝජනීය සලකලා ගන්න ප්‍රදේශي කොච්චරද අතිශෝක්තිය කොච්චරද මේ ප්‍රශ්නේ හරිම භයානක ප්‍රශ්නයක්. ඒක බුදු වෙන්න බුදු ආංකුරයන් වහන්සේ නමක් විතරයි තේරුම් ගන්න හදන්නේ. මේ ඇහැට රූප සම්බන්ධ වෙනකොට මේකේ අව탁සීරු මොකද්ද? අදි탁සීරු මොකද්ද? මධ්‍යම ප්‍රමාණය කොච්චරද? කනට ශබ්ද දෙනකොට අව탁සීරු මොකද්ද? අදි탁සීරු මොකක්ද? මැද මොකද්ද කියන එක මේ ප්‍රමාණය දන්නේ නැති කෙනාට පෘ탁ජනයයි කියලා කියනවා. රූප පිළිබඳව අඩු වුණොත් මොකද වෙන්නේ වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා තැකීමක් නැතුව අසීමිතව රූප හොයන්න දඟලන දඟලීටත් කියනවා කාමසෝකල්ලිකාණ යෝගී කියලා. මේ කවදාත් සම්පූර්ණ කරන්නත් බෑ. කරොත් මිනිහෙක් සංසාරේ ඉඳලත් නැහැ. මානවයා කවදාකවත් අත්දකලත් නැහැ. ඒකේදී අපි සංසුදා උසේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්දා වෙනකන් අද්දපං වෛරෝ බරභාගය කියලා අදිනවා. සෙනසුරාදා ඉරිදා ඔන්න අතපය හොදන පල්ලි යනවා පන්සල් යනවා බෝධි පූජා තියෙනවා ඒත් මොනවද ඉල්ලන්නේ අනේ මට බබෙක් ලැබේවා අනේ මට ඉංග්‍රීසි ටිකක් ඉගෙනගන්න ලැබේවා අනේ මට පිටරට යන්න ලැබේවා ඔන්න බෝධි පූජා තියලා තියන්න ඔච්චරයි මේ මේ තටමන තටමිල්ල පුරා හම්බ කරපු එකෙක් හම්බෙලා තියෙනවා ඇති කියපු එකෙක් හම්බෙලා තියෙනවා ඒ වුණාට අල්ලපගෙදෙට වැඩිය අපි මේක කරගන්න හදනවා ඒ නිසා මේ රූප વિશે මේ දක්වන කඹුරන කැඹිරිල්ල අපි මේ කතා කරන්නේ එක පැත්තක් මේ කාමසුකල්ලිකාන යෝගේ පැත්තට දිහා බලනකොට පේනවා කවදාකවත් කෙලවරක් ඇති ගමනක මිරිඟුවක් පිටිපස්සේ වතුර කියලා හිතලා දුවන මෝපොව්වේ කුසේ එළෝණු අඹාගෙන යනවා මේ මිරිඟුව දිහා. මේ මෝපොව්ව කවදාකවත් දන්නේ දුවමනේ මිරිඟුව සහ Taman අතර සම්බන්ධයේ දුර අඩුවීමක් කවදාකවත් වෙන්නේ නැහැ. දුවන්න දුවන්න මිරිඟුවක් දුවනවා. දුවලා අපි හිතමු යන්න පුළුවන් කියලා ගියාට එතන තියෙන රත් වෙච්ච වාතයක් මිස බලාපොරොත්තු වෙන ජලය නෙවෙයි. ඉතින් ඒක නිසා මේ මුවපොවට දැනුමක් දෙන්නේ කොහොමද? ගොයියොඹ දුවන්න දුවන්න ඔය මිරිගුවත් ඉස්සරහට දුවනවා. ඕකේ තියෙන රත් වෙච්ච වාතයක් ජල තරංග ස්වභාවය පෙනුනට මේක මිරිඟුවක් කියලා. මෙන්න මේ උගන්නන ඉගැන්නිල්ල තමයි ਸਰවචනාසික තියෙන මහා කරුණාව. උඹලා මේ ඔක්කොම එපා කියන ශරීර සෞඛ්‍යයත් කැප කරගෙන පිස්සු වට්ටගෙන ඔළුවත් නරක් කරගෙන අල්ලපු ගෙදර මිනිස්සුත් තරහ කරගෙන මේ අඹාගෙන යන මේ රූප රස විඳින ගතිය ඇවිල්ලා තියෙන්නේ ඒ රූපය මමය මාගේ මගේ ආත්මය කියලා මේ ගත්ත පටලවිල්ල නිසා ඒක නිසා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලපන් ඉඳලා ඔයලා බලපන් ඔය කියන රූපේ ඇත්තටම සුඛ සුභ ආත්ම නිත්‍ය ගතියක් තියනවාද කියලා. අපි රූපය කොච්චර අදහනවද කියනනම් අපේ රූපය පරිවේශයට ලක් කරන්නවත් අපි කැමති ඒකට අපි හිතනවා ඒක නිග්‍රහයක් කියලා රූපෙට කරනවා. අපි රූප වලට වඳිනවා. මේ මනාප රූප ලැබෙන්න මේ ආත්ම බැන්නා ඊගාව ආත්මයට පතනවා. ජඩකම් කරනවා, හොරකම් කරනවා, සතුම් මාරනවා ඔක්කොම කර කර මේ රූපෙට වඳිනවා. ඉතින් නමුත් මේ වඳින දේ ගත යුතු දෙයක් තියනවාද කියලා. තව කට්ටියක් ඉන්නවා මේ රූපයත් එක්ක දඩමලා රූපයත් එක්ක හැප්පිලා සන්තෝෂයක් ලබන්න බෑ කියලා රූප නොදකින්ද ආත්ම ක්ලමතේ කරන්න අත්ති කිලමතාන යෝගයට වැටිලා රූපයාගේ වෙන්වීමම පරිශ්‍රණය කරගෙන භ්‍රමචර්ය කරගෙන තපස කරගෙන රූප නොදකින්න කල්පනා කරන කට්ටිය. ඉතින් ඒ ඇත්තෝ දැඩි වෘතධාරීව ඒ වගේම සුචරිතවාදීව රූප බලන්න දඟලන මිනිස්සු නරුමයෝ විදියට සලකලා කෙලස් පිටුව විදියට සලකලා ඒගොල්ලෝ අත්කිලමතාන යෝගයට යනවා මේ දෙක ਸਰවචනanse ලෝකේ පහළ වෙනකොට තිබිච්ච ස්වરૂපයක් රූප සම්බන්ධව. එනිසා ਸਰවචනanse බුදු වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි කට ඇරපු ගමන් ශ්‍රීමුඛේ විවෘත කරපු ගමන් ධර්ම දේශනා කරපන් කේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතප්පා යෝචායන් කාමේසු කාමසු කල්ලිකාණු යෝගෝ අත්ත කිලමතාණු යෝගෝ කියලා මහණෙනි මේ පැවිද්දා විසින් ඇසුරු නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා මේ රූපේ සම්බන්ධයෙන් අතිශය සුඛෝපභෝගී පාරිභෝගකත්වයට නත්ත කියලා මතාන යෝගේ සහ රූපයන්ගෙන් වෙන් වුණාම නිවන් ලබන්න පුළුවන් කියලා ශරීරයට වද දෙන කාමසුකල්ලිකාණ යෝගේ මේ දෙක මැද මන්දියම් ප්‍රතිපදානතම් ප්‍රයෝජනේ සලකලා රූප පාවිච්චි කරනවා කියන එක කාටවත් දැනගන්න බෑ හිතා ගන්නවත් බෑ මේ අන්ත දෙක නොදැන. හැබැයි මේ අන්ත දෙක දැනගන්නේ කරඬුක tempat කළ වැඳ වැඳ ඉන්න නෙමෙයි ප්‍රතික්ෂේප කරන්නේ. මේකෙන් අයින් වෙන්න. ඉතින් අද සුචරිතවාදියා මේ දෙක කෙලස් කියලා ඒ දෙක ඇසුරු කරන්නේ ඒක ඇසුරු නොකර මධ්‍යම ප්‍රතිපදාව හොයන්න හදනවා. කවදාවත් බෑ. මේක ඇසුරු කරලා මේකේ ආධිනව දන්න කෙනාට විතරයි මේ දෙක නැතිවීමෙන් මධ්‍ය ප්‍රතිපදාවට ප්‍රතිපදාවට මධ්‍යම ප්‍රතිපදාවට පැමිණීමෙන් අසහනීය අඩු වෙන බව සාපේක්ෂව සංසන්දනාත්මකව දැනගන්න පුළුවන්. අපි සිද්ධාර්ථ ගෞතම තපස්යා තවුසගේ ජීවිතය ගත්තොත් අවුරුදු 26ක් ඉතාම සුඛෝපභෝගීව ක්ෂත්‍රීය කුමර කුමරියන් සමග රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිකා සහිතව රජ්‍යරුව විසින් දුප්පතුන් නැති ලෝකයක් මවලා දීලා අතිශය සුඛෝභෝග ගත කරා. ඒක අපිට හිතා ගන්න බැරි තරම් කුමර සැපක්. ඊට පස්සේ ඒ කාලේ තුර සුද්ධෝදන රජුරන්ගේ තිබුණු විධාන ශක්තිය නිසා මෙයාට දුකක් හුලඟක්වත් වදින්න තිබ්බේ නැහැ. ඊපස්සේ නමුත් යුවරජකම හම්බුනාට පස්සේ මෙයා තමන්ගේම අධිකාරී ශක්තියෙන් එළියට කියලා බලනකොට මට තේරෙන්න පටන් අරගත්තා මේ දුප්පතුන් නැති ලෝකයක් මේ තාප්ප හතරක් වටේ මවාන තත් පීරයිතුමා පෙන්නුවට බාහිර ලෝකයේ සම්පූර්ණ කෙලසිච්ච දෙයක් තියෙන්නේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් මේකෙන් එළියට ගියාට පස්සේ මේ සිද්ධාර්ථ කුමාරයා හිතුවා අර කාමසුකල්ලිකානුയോഗේ නිසා තමයි මේ තීරම ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අත්තිකිලමතානුയോഗයට අවුරුදු 6ක් දුෂ්කරවත පිරුවා. මේ දෙකම අපිට හිතා ගන්න බැරි තරම් අන්ත දෙකට ගිහිලා තියෙනවා. ඒ නිසා මේ බුදුරජාණන්සේ හිතලා ගත්ත මනෝ විකාරයක් නෙවෙයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. හොඳටම දෙක අත්විඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ එකිනෙක සංසන්දනය කර කර ඉඳලා අවසානයේ මධ්‍යම ප්‍රතිපදාව වටහා ගන්න සාක්ෂාත් කරන්නේ අවසාන රාත්‍රියේදී උන්වහන්සේට මේ දෙකේ එකක්වත් තමන්ගේ ගණණයට තමන්ගේ තුලණයට තමන්ගේ සංසන්දනයට බැහැර කරන්නේ නැතුව තමයි මධ්‍යම ප්‍රතිපදාව හදාගන්නේ. ඒ නිසා අපේ ජීවිතයේදී යම් වෙලාවක අපිට හම්බ වෙනවනම් රූපයක් දැකලා ආ මේක බොහොම ප්‍රියයි, මනාපයි, සුඛයි, සුබයි, ආත්මයි කියලා අපි ඒ අත්දැකීමත් එක්ක තරහ වෙලා සත්‍ය අවබෝධ කරගන්න බෑ. යම් වෙලාවක අපිට හම්බ වෙනවා මම පැතු රූපේ ලැබුණේ නැහැ. යතු මිත්‍රයා හම්බුනේ නැහැ. නරක මිත්‍රව අසෝකරන්න වුණා. කටුක කරෝසන රූප මට හම්බුණා. මිනිසා මගේ ආත්මේ ක්‍රමතේ වෙනවා කියන මේ අත්දැකීම පරිබා අයින් කරලා නිවන් දකින්නත් බෑ. මෙන්න මේ දෙක හම්බුනාට පස්සේ යම් කෙනෙක් කාර්ය පරිහෙරෙන්ට ලක් කරලා මේ තමයි අතහල යුතු නමුත් මේ කාමසුකල්ලි කාණ යෝගය කියන්නේ මේකය. මේ තමයි අතහල නමුත් අත්ත කියලා මතාන කියන්නේ මේ යෝගය කියන්නේ මේකය මේ දෙකට සාපේක්ෂව මිස මධ්‍යම ප්‍රතිපදාව කියන එක සුපර් මාකට් එකේ ගන්න නෑ ඒක සාප්පුවක තියෙන එකක් නෙවෙයි මේ දෙක දන්න නිසා මේ දෙක අතරමැද තියෙන එකක් වෙන්න පුළුවන් කියලා සාපේක්ෂව දැනගන්න පුළුවන් ඒක නිසා අපි මේ ජීවිතේ අවුරුදු 50ක් 60ක් හෝ 20ක් 30ක් හෝ 10ක් 20ක් හෝ මේ ලෝකේ ජීවත් වුණා නම් ඒ ලැබිලා තියෙන අත්දැකීම් වලදී අපි අනිවාර්යයෙන්ම දැකලා තියෙනවා මනාප රූප අමනාප රූප ඒ මනාප මනාප රූප දැකීම කිසිසේත්ම නොකල යුත්තක්වත් පෙර කර්මයක්වත් නෙවෙයි අපේ ආර්ය පරිශ්‍රයට අවශ්‍ය කරන්නා වූ අමුද්‍රව්‍ය ටිකක් මේ දෙක මැද තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාව මේ මනසේ මේකට කිසිම ඉඩක් නැතුව උදේ ඉඳලා හැන්ද වෙනකන් අමුඩ ගහගෙන රූප බලන් හදන මේ අන්ධ භූත ජනතාවට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ අන්ධ භූත පිස්සු මේ ජනතාවට කළ හැක්කක්. කදාකත් නොකළ හැක්කක් අහසින් ගෙන අප එකක් ඉන්ද්‍රජාලයක් භූතයක් නෙවෙයි. උන්වහන්සේ සඳහන් කරනවා මේ රූපය කෙරෙහි තෘෂ්ණාව ඇති වෙන්නේ තට්ටු මාරුව හරහා ඒක නිසා එක රූපයක් දිගා දිගට බලන්න හිටපන් එච්චරයි බොහොම සරල දෙයක් තියෙන්නේ රූපේ නිසා තණ්හාව ඇති වෙන්නේ ලෝභය ඇති වෙන්නේ මේ රූප සටහන් සහ ආකාර මාරු වුණොත් විතරයි මාරු වෙන්නේ නැති වුණොත් එකම රූපේ දැක්ක බලා හිටියොත් මේ ලෝකේ කිසිම වස්තුවක් නැහැ දිගට බලනින්නකොට එපා නොවෙන. මේකදී අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරනවා සරුවච්චන් වහන්සේගේ රූපෙට නම් එහෙම වෙන්නේ නැහැ කියලා. සරුවච්චන්සේගේ රූපේ බලනකොට නොදකින්න පතන් කියන්නේ හිතෙන්නේ නැතිලු අබෞද්ධයෙකුට. නමුත් ඉන් මෙපිට තියෙන ඕනම රූපයක් දිගට බලනින්නකොට එපා වෙන ගතියක් තියෙනවා. මේක මේ සබාවෙ ඉන්න කවුරුවක්වත් නොදන්න දෙයක්වත් නෙමෙයි. දැන් මේ කර්මස්ථාන භාවනාව සහ එදිනදා පිස්සු කෙලිනවයි කියන දෙකේ වෙනස තමයි. එදිනදා පිස්සු කරනකොට අපි රූප මාරු කර කර ඉන්න ඕන නිසා තමයි අපි වටපිට බල බලා චිත්‍රපටි බල බලා විනෝද ගමන් යමින් ටෙලිවිෂන් එකක් දාගෙන පත්‍රෙ දිගෑරගෙන ඔක්කොම කරගෙන වෙනස් කර කර වෙනස් කර රූප වෙනස් කරන්න පුළුවන් ලෝකේ සැපයි කියලා පොහොසත් කියලා යමක් කමක් තියෙන කෙනෙක් කියලා අපිට ආර්ථික විශේෂඥ උගන්වනවා. දේශපාලනච්චොත් කියනවා උඹට මනාප රූප මම උඹට පෙන්වලා දෙන්නම් මට ඡන්දේ දීපක් කියලා. සමාජ විද්‍යාච්චොත් අපිට වෙලා කියනවා මේ ලෝකේ ප්‍රශ්න තියෙන මේ වැඩි පොහසත් තියෙන කට්ටිය ගොඩක් සල්ලි තියාගෙන ඉන්න එකනේ. අපි මේක සම සම කරමු. සම සම කරලා ඔක්කොටම රූප ටිකක් පෙන්වන්නට මේගොල්ලෝ සැලසුම් හදනවා. මේ ආර්ථික විශේෂඥයන්ගේ දේශපාලනඥයන්ගේ සහ සමාජ විද්‍යාඥයන්ගේ වැඩවලදී පේන්න තියෙන්නේ අපිට මේ තට්ටු මාරුවට බයිනරි ලෙවන්ට ඉනිමම් බැඳීමක් විතරයි. ඒ නිසා අපිට ආර්ය පරිශ්‍රයට මූලික හිත එන්නේත් නැහැ. මූලික හිත ඇවිල්ලා මේක ක්‍රියාත්මක කරන්න මේ දේශපාලනඥයෙක් දෙන්නේත් නැහැ. ආර්ථික විද්‍යාඥයෙක් දෙන්නේත් නැහැ. සමාජ විද්‍යාඥයා දෙන්නේත් නැහැ. හැබැයි ඒගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ ඔබේ අම්මා අප්පා දෙන්නේ නැති සැපක් මම ඔබට දෙන්නම්. මම ඔබලට රාජකීය මට්ටමේ සමීකරණයක් හදලා දෙන්නම්. එක රැයෙන් මම මේක වෙනස් කරලා දෙන්නම් කියලා තමයි කියන්නේ. නමුත් මේ ඔක්කොමලා මේ තෙල් බෙහෙත් කාරෝ බෙහෙත් විකුණනවා වගේ ගස්සට ඉඳගෙන ਸਰවචන් වාසෙත් මේ බෙහෙත් විකුණන්නේ කොහොමද? ඔබට අවශ්‍ය නම් මේ රූපේ කියන එක ආත්මීයද අනාත්මීයද කියලා දකින්න එකම රූපයක් දිහා බොහෝ වෙලා බලනින්දී. එච්චරයි. එතකොට මේ රූපේ વિશેයි ඇති වෙන වෙනස අවස්ථා තුනකින් බුදුරජාණන් පෙන්නවා මේක බලාන ඉන්න ඉන්න වෙනස් වෙන නිසා අනිච්චං මේක බලාන ඉන්න මිනිහට කරදරයක් වදයක් වෙන නිසා දුක්ඛං මේක උඹට පාලනය කරන්න බැරි නිසා අනත්තං මේ ටික තේරුම් ගන්න මම හිතන්නේ විනාඩි දෙකක්වත් යයි කියලා. එකම රූපයක් දිහා දිගට බලාන හිටියොත් ඒ රූපේ අනිත්‍යත්වයේ කියන එක කවුරුත් කරන දෙයක් නෙවෙයි. නමුත් මේ බලන මිනිස්සයා බලන්නේ මේක නිට්ටයයි කියලා හිතලා නම් අනික්කේ පේන්න පේන්න යාට කරප්පන් හැදෙනවා උණ ගැනිනවා එපා වෙනවා කම්මැලි වෙනවා ගැහෙන්න නලියන්න පටන් ගන්නවා. ඒක නිසා මෙයා අනිත්‍යදී අනිත්‍ය සංඥාවෙන් බලන කොච්චර බනහන්න ඕන. කොච්චරක් එයා ඒ හිතට වද ගන්න ඕනේද? එහෙම නැතුව මේ අනිත්‍ය දේ නිත්‍ය සංඥාවෙන් බැලීම තමයි කමඨාන් සුද්ධ කරනවායි කියලා කියන්නේ. මොන විදිහට මේක වෙනස් කරන්න ගියත් යෝගාවචරය මේක හැප්පෙනවා රණ්ඩු කරනවා ඇයි වදේ මෙහෙම වුනේ කියලා හිතේම වාගෙන යනවා මොකද්දෝ නිත්‍ය සංඥා ඒක ලියවලා මට රූප මෙහෙම පේන්න ඕන ආනාපානෙ නිමිත්ත මෙහෙම වෙන්න ඕන නිවන කියලා කියන්නේ මෙන්න මේ වාගේ එකක් පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ මේ වාගේ එකක් පළවෙනි මේ විපස්සනා ඥාන කියන්නේ මේ වාගේ කියලා මොනවදෝ චිත්ත රූපම වාගෙන ඒ මොකක්වත් හම්බුන්නේ නැහැ. අල්ලපු ගෙදරකට කහපාට දැක්ක මම කහපාට දැක්කේ නැහැ. මට ඊයේ කහපාට හම්බුණා දැන් අදත් කහපාට ලැබේවා කියලා බලන්න ගියා ලැබුණේ නැහැ. මේකෙන් බලන්න අපි කොච්චරක් අනිත්‍ය සංනිත්‍ය අනිත්‍ය සංඥාවට අභියෝග කරනවාද කියලා. කමඨාන් සුද්ධ කරනකොට ඒක හොඳටම පැහැදිලි. කිසිම කෙනෙක් මේ ලැබෙන දේ බාරගන්න එහෙම නැත්නම් මේ අනිත්‍ය බවයි මේ පෙන්වන්නේ කියලා ඒක අනිත්‍ය සංඥාවෙන් බලන්න දන්නේ නැතිකම නිසා සූදානම් නැති ගතිය නිසා දකින හැම දෙයත් එක්කම හැප්පෙනවා. කිසිසේත්ම කැමති නැහැ මේ අනිත්‍යත්වයෙන් බලන්න. ඉතින් ඒක නිසා මේවැනි මෝඩකම් නොකර එනේ අත්දැකීම් නැතුව මේක ඉස්සරහට ගෙනියන්නත් බෑ. පටන් ගන්න ඕනම කෙනෙක් නිත්‍ය සංඥාවක් ඇති කරන්නේ මට ආනපන බලනකොට මේ මේ විදියට තියෙන්න ඕනේ. පිම්බීම හැකිනේ බලනකොට මේ මේ විදියට තියෙන්න ඕනේ. මගේ හිත ඉඳ කයේ තියෙනකොට මේ මේ විදිහට තියෙන්න ඕන කියලා මොකද්දෝ චිත්ත රූපයක්ම වාණ යනවා. ඒක නැති නිසා ලොකෝ විශ්ෝපයකටපත් වෙනවා. නමුත් අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න එහෙම නැත්නම් ආස්වාද ප්‍රසාද රූපේ බලන්න නැත්නම් බිම්බීම හැකිලිම රූපේ බලන්න බලලා එක දිගට අර බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට එකම දේ නැවත නැවත බැලීමර තමයි අපි කර්මස්ථාන භාවනා කරනවා කියලා කියන්නේ රූප කර්මස්ථානය කියලා කියන්නේ කායනුපස්සනාව කියන්නේ අපේ හිත ඒකට කැමති නෑ ඒක. අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ තට්ටු මාරුවට. රූප වෙනස් කරන්න ඕනේ, හැඩතල වෙනස් කරන්න ඕනේ, වර්ණ වෙනස් කරන්න ඕනේ. ඒක නිසා අපි නිතරම black and white television එකට වැඩිය පොහසත් කියනවා color television එක. ඒක වර්ණ ගොඩක් තියෙනවානේ. මේ මැජික් පෙට්ටියේ ඉස්සරහ වීදුරුව රවුම්ද පැතලිද කියලා ගත්තොත් ඒකෙත් තියෙනවා සෑහෙන පෝසත්කම. ඊට පස්සේ මේක ද්විමාන රූපද ත්‍රිමාන රූපද තියෙන කියලා ගත්තොත් අප්පා ඊටත් වැඩිය පෝසත්කමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ নানা ක්‍රමයකට මේක දිහා හදාගෙන තියෙන්නේ මේක වහා වෙනස් වෙන සුළු ගතියට කටත් අරගෙන බලනින්නයි. ඒ වෙනුවට රූපය අධ්‍යා එක දිගට බලනින්න අපි මේ කල්ප ලෝකෝටි ගාණ පුරුදු කරපු ඇහැ නැත්නම් මනස එන්තමි කායේන්ද්‍රිය අපිට සහයෝගය දක්වයිද අවුරුදු කෝටි ගාණක් කෝටි ගාණක් දිගටම අපි පුරුදු කරේ ඇහැට විවිධ වර්ණ සටහන් පෙන්වන්නයි. ඒ කයට විවිධ සැප පහසුකම් දෙන්නයි. එහෙම තියදී එකම ආසනයක ඉඳගෙන මේ එකම ආස්වාස ප්‍රසවාසය දිහා බලන්න ගත්තොත් සර්වචනාංශි පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ කිනාට මේක වෙනස් වෙන බව වෙනස් වෙන්න වෙන්න තිබුණ තැනින් පිරිහිලා ඊට වැඩිය එපා කරන, කම්මැලි කරන, නීරස කරන දැනකටපත් වෙන බව. මේක අනේ තිබුණු தත්තර වරෙන් අනේ මේක හොඳ වෙයන් කියලා හිතුව පැතුව දේවල් කරගන්න බැරි බව. ඉතින් ওই කාරණා ටික තමයි ওই අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒකට අර එකම දෙස දෙයක් දිහා බලානින්න බැරි ගතිය ශික්ෂණය නැතිකම කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඒක පුද්ගලික දෝෂයක් නෙමෙයි මානවයාගේ පොදු දුර්ලභකමක්. ඒක සරුවචනාංශයේ ක්‍රමයට උත්තරයක් තියෙන ප්‍රශ්නයක්. ඒකට තියෙන උත්තරය තමයි අනිත්‍ය සංඥාවෙන් වාඩි වෙන්නේ. මම මේ බලන්න හදන දේ වෙනස් වෙන සුළු ගතිය තමයි මම දකින්න හදන්නේ. ඒක නිසා ඒක ඒ නැවත නැවතත් එකම දේ බැලීමට අනුපස්සනා අනු අනුපස්සනා කියන එක පාවිච්චි කරනවා. ඒකට තවත් වචන දාතක විපස්සනා කරනවා කියන. ඒක නිසා අපි එල්ලකට වෙඩි තියෙන තුවක්කුකාරයෙක් වගේ එල්ලකට විදින්න ගන්න ඊතර දක්ෂ වායදී දුණු ආයෙක් වාගේ එකම එල්ලෙට වෙඩි තියන්න උත්සාහ කරනකොට කරනකොට කරනකොට ඒ කෙනාට ඒ තමන් ඉස්සරහින් තියාගත්ත දේ විනාශ වෙලා යන ගතියට බාර ගන්න තියෙනවා නම් බාර ගන්න පුළුවන් ගතිය නැත්නම් අනිත්‍ය සංඥාවෙන් යන්න පුළුවන් නම් ඒ කෙනාට ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා මේ හතරමා ධාතුන් මේ තරම් ශීක්‍රයෙන් වෙනස් වෙද්දී මේ තරම් ප්‍රසිද්ධව අනිත්‍ය කියද්දී අනේ පෘ탁ජනයා ඒකට ලෑස්තිත් නැහැ කැමැතිත් නැහැ දකින්නකොට හිතෙන්නේ මේ සතිය කැඩිලා මගේ මගේ සමාධිය කැඩිලා මට මේ එකක් දිහා බලාගෙන ඉන්න බැරි ගතියක් මේ වෙලා තියෙන්නේ කියලා අර භූත මහා භූතයන්ගේ ශීඝ්‍ර ඒකට සම්තතිය කියන වචනේ පාවිච්චි කරන මේ සම්තතිය දකින්නකොට අපි හිතනවා මේ සතිය දෝෂයක් තමයි මේ අපි හිතනවා එහෙම නැත්නම් මේ සමාධියේ දෝෂයක් තමයි. එහෙම නැත්නම් මට මේ පරණ අකුසල කර්මයක් වගේ වෙලා වෙන්න ඇති. දැන් අල්ලපු විතර මං චා වුණියම් කරලා දන්නෙත් නැහැ. ඉතින් নানা ආකාර දේවල් බලනවා. ඉතින් ඒ විනෝඩ යම් කෙනෙක් එකම දේ දිහා එක දිගට දිගට බලාන හිටියොත් ඒකේ විපරිණාමය දැක ගන්නට ඉච්ඡර වෙලා යන්නේ නැහැ. ඒක ආකාර කීපයකින් සිද්ධ වෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් වාඩි වෙලා යම් කෙනෙක් වාඩි වෙච්ච වෙලාවේ පෙර වාසනාවක් නිසා හෝ භාවනා භව සම්පත්‍යක් නිසා හෝ භාවනා කරලා ලැබෙන අත්දැකීමක් නිසා හෝ හිතමු මොනම අරමුණක් කර නැතුව ඉඳගෙන ඉන්න තැන ඉන්න පුළුවන් කියලා නැත්නම් මම දැන් මෙතන කියන එකට විරුද්ධ වෙලා ඉන්න පුළුවන් කියලා ඒකෙත් තියෙනවා මේ සන්තති ගතිය. නමුත් අපේ හිත හරීම නීරස කරනවා ඒකට ඒකේ තියෙන ඒකාකාරීකමට. බලන්න මේ ඇත්ත එක වහගත්ත ගමන් ඕනම කෙනෙකුට ඒ ඒ අත්දැකීමක් ලැබෙනවා. නමුත් හිත හිතන්නේ මේක මේ මුස්පේන්තුවක් නෝන්ජල්කමක් මේක බලන එක ඉච්චර ලොකු දෙයක් නෙමෙයි මොකද අපි හිතාන ඉන්නවා මේ කහ පාට පෙනේ රතු පාට පෙනේ දිවි ලෝකෙ පෙනේ ඉනිමගක් පෙනේ රුවන්වැලි ඡාය පෙනේ බුදුහාමුදුරුව පෙනේ මේ নানা ආකාර දේවල් බලන විට මේක ඇතුලේ තියෙන දෙතිසක් අසුචි කක්කා කක්ක බලනකොට හිතනවා අම්බෝ පෙර අකුසල කර්මයක් වෙන්නේ නැති කියලා කක්ක ඇඟේ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. මේක පේන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වෙනුවට හිතනවා බුදුහාමුදුරුවෝ පේනවා කොච්චර ෂෝක්ද. නැත්නම් මාල්නි පොන්සේක ගාමිනි පොන්සේක පේනවා අම්බෝ කොච්චර වටිනවා. මේ ඇතුලේ තියෙන එක බලන්න කැමති ඒ මොකද මේ ඇත්ත දකින්නත් කැමති නෑ ස්වභාවය දකින්නත් කැමති නෑ නිසා ඉඳගත්ත ගමම ඕනම කෙනෙකුට ඉඳගෙන ඉන්න කේ සංඥාව පේනවා නමුත් ඒකට අපි පුදුම බීතිකාවක් තියෙනවා අපි පුදුම නුරුස්නා ගතියක් තියෙනවා ඒකට අරුචියක් තියෙනවා. කම්මැලිකම තියෙන නිසා බුදුජානනාංශයේ බබාට සූප්පුවක් දෙන්න වගේ කියනවා. හා බබාට ඕක තියා බලන්න බැරි නම් උගේ ක්‍රියාශක්තිය දිහා බලන්නකෝ. මම ඉඳගෙන ඉන්නකොට ඔන්න පිම්බෙනවා හැකිනවා ක්‍රියාශක්තිය පෙනේ. නැත්නම් ආස්වාද ප්‍රසාර ක්‍රියාශක්තිය පෙනේ. ඒක බබාට ආසයි. අර ඒකාකාරී සිටිජ දිහා බලනවට වැඩිය වෙරළි තියෙන රැළ පෙරළනව දකින්න කැමැති. ප්‍රශ්නයක් නැහැ දෙන්නම දෙකම එකේම එකම රූපේ දෘෂ්ටි තල දෙකක්. මේ ආස්වාද ප්‍රසවාසයේ බලන්න ගන්න. එතකොට අපි මෙච්චර දැනගෙන හිටියට මේ රූපයක් බැලීම අරා මේ තරම් ආනිසංස ලැබෙනවයි කියලා. අපි අභිමතාර්ථය පිහිටුවා ගත්තට අපේ හිත කොච්චරක් මේ නාසිකාග්‍රයේ කාය ආයතනයේ කයේ උපයේ මේ හුස්ම රැල්ල වදින තැන බලන් හිටියට කොච්චර දේවල් වලින් අපිට සද්ද වලින් බාධා කරනවද මනෝරූප වලින් බාධා කරනවද වේදන වලින් බාධා කරනවද හිතෙන් බාධා කරනවද කියන එක භාවනා කරන්න ගියේ කරන තමයි දන්නේ. ඒකෙන් පේනවා මේ ආස්වාස් ප්‍රසවාසී ඇතිවුලා ඒක නැති වෙලා යනවා. ඒ නැති වෙලා යන්නේ හුස්ම බල බලා ඉන්නකොට සද්දයක් ආපු ගමන් සද්දෙට හිත ගියයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ආශ්වාස ප්‍රශ්වාසයේ ප්‍රතිස්ථාපනය වෙලා. ආශ්වාස ප්‍රශ්වාසයේ බලබලයිනකොට වේදනාවක් ආවා. ආශ්වාස සංඥාට වැඩි වේදනා සංඥා වැඩි නම් අනිවාර්යයෙන් මේත සංඥාවට යනවා වේදනාවට. එතකොට අපිට ආශ්වාස ප්‍රශ්වාසය ගැන මතකයක් නැහැ. තොරතුරු කියන්න බෑ. සටහන් ආකාර දැක් ගන්න බෑ. හැබැයි වෙනකොට වේදනාවේ ඒ නපුරු ගතිය පේනවා. එහෙම නැත්නම් ඔක්කොම තීටි හිතවිලි එනවා. මේ නිසා අපිට පේනවා මේ ආශ්වාස ප්‍රශ්වාසය මේ මේ බාහිර අජ්‍යත ආයතන හරහා එහෙමේ හිත පැනීම නිසා ආනපාන එක දිගට පාත්තගෙන යන්න බෑ. මේකට ප්‍රශ්නයක් ඇත්තේ නෑ. මොකද මේක පාරටම කැලේ ඉන්නලා අල්ලගෙන ආපු කුළුමී හරකෙක් වාගේ. මෙයා විය ගහට තියලා හාන්න ගන්න බෑ. මෙයා ඉස්සෙල්ලා මේ ශිෂ්ටාචාර කරන කණුවක බැඳලා බොහෝ කල් හීල කරන්න ඕන. හීල කරාට පස්සේ තමයි විය ගහට පුරුදු කරන්නේ. අවශ්‍ය නම් නාස්ලනු දාන්න ඕන නැත්නම් කුර ගහන්න ඕනේ. ඒක මොනවාක්වත් කරන්න තු මේ මෙහිට ඉන්නේ. නමුත් දැනගන්න පුළුවන් මේ ආස්වාද ප්‍රසවාසයට මුල්ලු හදින්ම තන දීලා මෙතන හිටපන් කියලා කිව්වට ඒ පණින ගතිය හරහත් උග්ඝටිතඤ්ඤ පුද්ගලයාට වහා බෝධින පුද්ගලයාට පේනවා මේ ආස්වාද ප්‍රසවාසයේ මේ පෙන්නලා ඒක පිළිබඳ කිසිම හාංකා විශයක් මතකයක් නැති විදිහට හිත සද්දයකට යන්න පුළුවන් වේදනාවකට යන්න පුළුවන් හිතවිලකට යන්න පුළුවන් ඒ ගිය වෙලාවේදී ශබ්ද වේදනා හිතුවලට ආනාපානය පිළිබඳ මතකේ නැති වෙනවා. අත්දැකීමක් නැති වෙනවා. ඒ නිසා ආස්වාස් ප්‍රස්වාස් කියන එක මේ ඇති වෙලා නැති වෙ යන ස්වરૂපයක් තියෙනවා. මේක අපි දකින්නේ නැත්තේ අපි මේක වැරද්දක් කියලා හිතන හින්දා. මේක භාවනා කැඩීමක් කියලා හිතනවා. සතිය නැතිකමක් කියලා හිතනවා. සමාධිය නැතිකමක් කියලා හිතනවා. අපි බලාපොරොත්තු ගිය ආනාපානේ මේ නිකන් මැටි බබෙක් ඉස්සරහ තිබ්බා වගේ බලාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා. පහනක් ඉස්සරහට කියලා දැල්ල තියා බලාගෙන පුළුවන් වෙලා වගේ කියලානේ. නමුත් ආනාපානේ චපල ගතියට එමේ පයින්න. අපි හිතමු කමන්නේ. ඒක තියෙද්දි හරි කමන්නේ. මේවට ගැටෙන්නේ නැතුව, හැප්පෙන්නේ නැතුව බලාන හිටියොත් දිගින් දිගට ගියොත් තමයි නැතේ ඒක දිගට හුස්ම රැලි 1 2 2 3 3 4 5 6 ඔන්න සමාහරලාවට ආනපානිය නතු කරගන්න පුළුවන් ගතියක් එනවා. ඒක ඔක්කොටම වෙනවට නෙවෙයි මම මේ කියන්නේ මේ විස්තර කියාගෙන යන්න බෑ. ඔක්කොම සවිස්තර කරන්න ගියොත් නමුත් මේ සභාවේ බොහෝ විට ඉන්නවා ඒ වගේ විවිධ උපක්‍රම හරහා ආස්වාද ප්‍රසවාසයේ Tamanට නතු කරගන්න දිගට පවත්වන්න පුළුවන් ඇත්තෝ. ආන්නේ විදිහට පවත්වන්න ගියාට පස්සේ මේ ආනාපානින් සද්දවලට නොපනින්ද ආනාපානින් වේදනාවට නොපනින්ද හිතවිලි වල නොපනින්ද ਸਰවචන්සේ සඳහන් කළ තියෙන මේ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳ වැටහෙන දේ, දකින දේ, අත්විඳින දේ ව්‍යංජන අනුව්‍යංජන සහිත අංග ප්‍රත්‍යංග සහිතව හදාරන්නේ. ඒක පිළිබඳව හොඳට තොරතුරු හොයන්න හොයන්න පිටපයින් ගතිය අඩු වෙනවා. එතකොට Tamanට ඒ දකින දේ කමඨං සුද්ධ කරන වෙලාවට කියන්න පුළුවන් මේ ආශ්වාස වේලාවේදී මෙන්න මෙහෙම අත්දැකීමක් තියෙන එක ප්‍රශ්වාසයේ මේ මේ විදිහට වෙනස් වෙනවා. ප්‍රශ්වාසයේ මේ අත්දැකීම තියෙන එක ආශ්වාසයේ මේ මේ විදිහට වෙනස් වෙනවා. එහෙම නැත්නම් ඒ ලොකු ස්වාමීන් වහන්සේකට ඉදිරිපත් කරපුව තමයි දේ තමයි. එයා ආස්වාසේ දැනගන්නකොට කොච්චර මේ ආස්වාසයට සාදරද කියනවනම් මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්න. මේක සත්‍යයක් නෙවෙයි කියලා දන්න. මේක වේදනාවක් නෙවෙයි කියලා දන්න. මේ ආස්වාසයමයි කොහොමද ඒක දකින්නේ? ඒකේ අත්‍යන්ත ලක්ෂණ දැකලා. ඒකේ පෞද්ගලික ලක්ෂණ දැකලා. ස්වභාවය දැකලා. ආකාරය දැකලා. මෙන්න මේ තොරතුරු වලට යනකොට තේරුම් අරගන්න ඕනේ දැන් සතිය කියන එක වැඩෙනවා. ආශ්වාසයේ අලගිය මොලගිය විස්තර පේනවා ව්‍යංජන අනු ව්‍යංජන පේනවා මේකට අපි අනුග්‍රහ කරනවායි කියලා කියන්නේ හිත සද්ද වලට පයින් ගතිය අඩු කර ගන්න ගන්න ප්‍රයත්නයක් වේදනාව වලට පයින් ගතිය අඩු කර ගන්න කරන ප්‍රයත්නයක් හිතවිලි වලට පයින් ගතිය අඩු කර ගන්න ගන්න ප්‍රයත්නයක් එතකොට අපිට ලැබෙන අතවාසිය තමයි සාන්දෘෂ්ටික ඵලය තමයි මෙතෙක් නොදැක්ක විදියට ආශ්වාසයේ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර වැටෙන්න පටන් ගන්නවා මේ ආනාපානයේ මේ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර නිවන නෙවෙයි. මේ අපි හිත පුරුදු කරගන්න හදනවා රූපේ વિશેයි. අන්නේම කරගෙන යනකොට මෙයාට පුළුවන් වුණොත් මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා දැනගන්න. ඒක මේ තමා කියන්නේ කවුද කියලා දැනගන්න ආර්ය පරිශ්‍රණයේ මූලික පදම පදනමක් වෙනවා. ආශස් ප්‍රසාර කියන්නේ අත්‍යන්ත ලක්ෂණයක් අපේ ජීවිතේ. ආන්නේක බලන්න හිටියොත් කවදා හෝ හිතනද මේ යෝගාවචරයට ආස්වාස ප්‍රස්වාස දෙක වෙන්කොට දැනගන්න විචක්කය විතර්ක විචාරය මීමන්සා නුවණ ධම්මවිචේ සම්බොච්චංගේ පහළ වුණා නම් ඒක හොඳට යා කතා කරනකොට විස්තර කරන්න දන්නවනම් අහගෙන ඉන්න ඕන කෙනෙකුට තේරෙනවා මෙයා ඊගාව අභ්‍යාසයට දැන් සූදානම් මොකද්ද අයිගාව අභ්‍යාසයේ ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක දන්න කෙනාට කිය တဲ့ කි ආශ්වාසෙන් ආශ්වාසයට එන්නේ එන්න වෙනස්කම් වර්ගයක් කරනවා. ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් වර්ගයක් කරනවා. දැන් මේ ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව නාලිකා දෙකකින් අධ්‍යයනය කරන්න. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මොන වෙනස්කම්ද තියෙන්නේ? ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස්කම් තියෙන්නේ කියලා. ඇත්තටම ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනසට වැඩිය ඉතාමත් මේ අනිත්‍යතාවයට සම්බන්ධ වෙලා තියෙන ආශ්වාසයෙන් ආශ්වාසයට ඇති වෙන වෙනස්කම්. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට තියෙන වෙනස්කම්. ඒක ਸਰවචන්හන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දීගං වාස සාමී අස්සසන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා රසං වාසසන්තෝ රසං අස්ස සාමීති පජානාති කියලා මේ ආස්වාස ප්‍රස්වාස දිහා බලනකොට ඒකේ දිග කෙටි බව හරහා හෝ වෙනස්කම් වර්ගයක් එන්න පටන් මේ වෙනස්කම් අනිත්‍ය සංඥාවෙන් බලනවනම් ලොකු ජයග්‍රහණයක් සතියේට ලොකු අත්දලක් සමාධියට විශාල ගුණයක්. නිච්ච සංඥාවෙන් බැලුවොත් අනේ මේ ඉස්සල පෙන්වානපාන ආශාස මේ විදිහට දැන් උන් එන්නේ එන්නේ එක නැති වෙනවා එක්ක වැඩි වෙනවා එක්ක වෙනස් වෙනවා කියලා හැම වෙලාවෙම සැකයක් පහළ වෙනවා එතන කමඨාන් සූත්‍ර කරගත්ත නැත්නම් ඉස්සරහට යන්න බෑ ඉතින් එක සැරයක් භාවනා කරලා ඉතින් එතන අන්දාලියෙක් කැලියක යනකොට ඔළුව හැප්පෙනා වගේ හැමතැනම ඒ යෝගාචර කිසිම විශ්වාසයක් නැහැ මොකද හැම වෙලාවෙම නිච්ච සංඥාවේ හිතේ තියෙන ඉතින් කමඨාන් සුද්ධ කරනකොට කියනවා කමන්නේ. ඔක අනිත්‍ය සංඥා විනෝම යන්න කියලා. එතකොට මොකද වෙන්නේ? මෙයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ ආස්වාස ප්‍රසවාස විදී අනිත්‍ය සංඥාවෙන් බලලා විශ්වාසයෙන් යන කෙනාට තේරෙනවා එnde එnde එnde එnde මේ ආස්වාස ප්‍රසවාස දෙක තුනී වෙන්නේ සූක්ෂම භාවයට පත්වන ගතියකට එනවා. ඔය අතර මැදම මේක නොදකින් නොපතන් කියන හැඟීමක් එනවා. දැන් ආනපන පේනවා. ඉස්සනම් හරි අමාරුයි මේකට හිත මුලිච්ච කරන්. දැන් පේනවා. ඉතින් ඒකේ මොනවද මොනවද තියෙන්නේ? මොකක්වත් නැහැ. ආනපන දිහා බලනවා එපා වෙන ගතියක් තියෙනවා. හැබැයි යෝගාවචරයට කොහොමඩක්වත් මේ වැඩේ වෙනකොටම තේරෙන්නේ නැහැ. මේ එකම දේ බොහෝ වෙලා ඇසුරු කරනකොට මේ එපා වෙන ගතිය මට එනවයි කියලා හැබැයි යෝගාවචරයක් නිදිමත වෙලා වැටෙන ගතිය අල්ලපු gedere කරන්න පේනවා ඒ වෙලාවට. ඒ යෝගාවචරයට ඒක හරි අමාරු තේරුම් ගන්න. යෝගාවචර තේලා තියෙන ඉඳපු ගාන ඔන්න ආනපාන දිහා බල බල හිටිය මොනවත් නැත්තනකට ගිහිල්ලා ආපහු ආවා. ඒකවත් කියන්නේ කලාතුරකින් තමයි යෝගාවචරයට හිත දෙන්නේ. මොකද හිතෙන්නේ මේක සතිය කැඩීමක්, සමාධිය කැඩීමක්, ආත්ම ඉච්ඡාබංගත්වයක්. මේක මට විතරක් වෙච්ච දෙයක්. ඒ නිසා කවදාවත් ඒ අරමුණක් දිගේ එක දිගට යනකොට අරමුණේ විපරිණාමය අරණු මේ සන්තතියට කිට්ටු කරනකොට ඒකේ එපා වෙන ගතිය මේ අනිත්‍ය නම් යමක් දුකයි මේ සම්බන්ධතාවයේ අනිත්‍ය වෙනම ආධාරනවා දුක වෙනම ආධාරනවා නෙවෙයි අනිත්‍යට යනකොටම ඒ දුක්ඛ ස්වභාවය පේන්නේ නීරසකම ඒකාකාරී ගතිය කම්මැලිකම සැක බයලවන ගතිය අනිශ්චිත භාවය කියලා නිකන් Taman අන්ධකාර තැනකට කොටු කරා වගේ ධර්ම ආරක්ෂාවක් දෙන්නම් කියලා භාවනා කරන ගියාම අනාරක්ෂිත බවක් තියෙනවා. සැකමසු බවක් තියෙනවා. කියා ගන්න බැරි සත්‍යකටපත් වෙනවා. ඉතින් යෝගාවචරය පුද්ගලිකව මේක විඳවනවා. එකක් කියා ගන්න බැරිකම දෙක කිව්වොත් බැනුම් ගන්න වෙයි දන්නෙත් නැහැ. සතිය නැති නිසා දන්නෙත් නැහැ. මේක මට විතරක් වෙච්ච දෙයක්ද දන්නේ නැහැ කියලා මේ සේරම දුක් ටික මම කියාගෙන මගේ මල්ලේ දාගෙන තැවෙන ප්‍රදේශයේ මෙත්තකයි කියලා නෑ පෘ탁තනෙකේ. හැබැයි ਸਰවඥාන්සේ දන්න භාවනා දියුණු වෙනවා කියලා. කර්මස්ථානාචාර වල දන්න භාවනා දියුණු වෙනවා කියලා. මින්ට මේ දෙක මේ தත්වයටදී යෝගාවචරයට සුභ සිද්ධියක් වෙන්න නම් මේ කම්මැලි වුණාට, නීරස වුණාට, බය වුණාට කියාගන්න බැරි වුණාට භාවනාව කඩාගත්තේ නැත්නම් දෙපැත්තම දෙනවා. නමුත් මේ ඔක්කොම ඉන්නේ භාවනාව කඩන්නමයි. ඉතින් යෝගාචරය තමයි ආනපන හරින එකක් නැහැ. මට මේ පිම්බි මැකිලිම කරන ගුරුවරෙක් හොයාගන්න බැරිද කියලා ඔන්න වෙන ගුරුවරෙක් ගාඩ වෙන භාවනා මධ්‍යස්ථානට වෙන ක්‍රම හොයනවා. මේ මොකද හේතුව මේ ආනාපානේ දිහා බලාගෙන ඉන්නකොට ඒක ඇති වෙන මේ විපරිණාමයත් එක්ක එන මේ කම්මැලි ගතිය, නීරස ගතිය යෝගාවචරය අර නিত্য සුඛ සුභ සංඥාවෙන් බැලුවොත් අබැග්යක් විදියට දකින්නේ, ඕනියමක් විදියට දකින්නේ, අලකලංචක් විදියට දකින්නේ, කියා ගන්න බැරි දෙයක් විදියට. ඉතින් අතරමැද බණ නැහැ වුණොත් කමඨාන සුද්ධ උනේ නැත්තම් කවදාකවත් යෝගාවචරය මේක කිව යොත්තක් වටින දෙයක් ධර්මසාරයක් ඕජාවක් මේකේ දකින්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී අර පොඩි බබෙකුට කිරෙන් ඉඳලා හයිය ආහාර වලට යන පොඩියෙකුට අම්මා ඒව තම්බලා පොඩි කරලා කවලා ඝන ආහාර වලට පුරුදු කරනවා වගේ දියර ආහාර වලින් ඝන ආහාර වලට පොඩ්ඩක් බඩ නරක් වෙනවා. ඈතේරාම ඇද පොඩි එකා කෑ ගහනවා. මිටි කන්න බෑ කියලා දඟලනවා. මේ নানা ආකාර සෙල්ලම් ටිකක් තියෙනවා. නමුත් ඒතියෙදි තන වඩනවා වගේ මේ අරමුණ පිහිටාගෙන එනකොට සතිය වැඩිගෙන එනකොට සමාධිය වැඩිගෙන එනකොට මේ එන එපා කරන ගතිය, කම්මැලි කරන ගතිය විශේෂයෙන්ම සැක වනමුකේ පාදපු තුවාලයක් වගේ හිටගෙන ඉන්නත් එපා වෙනවා ඉඳගෙන ඉන්නත් එපා වෙනවා භාවනා කරන්නත් එපා වෙනවා බැලූ බැලූ තන පේන්නේ මේ අනිත්‍ය වෙනස් වෙන ගතිය අදාහ ගන්න නැතුව නිත්‍ය සංඥාවෙන් බලනකොට මේ පෙහෙස දුක්ඛ ස්වરૂපේ පේනවා නමුත් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්න දෙන මේ රූප ධර්මයාගේ මහණෙනි ඇතිවීමක් තියෙනවා. රූප ධර්මයාගේ නැතිවීමක් තියෙනවා. නිසා මේක ඔබ මේක පිළිබඳව ඇදහිල්ලක් තිබ්බනම් මේ රූප මට සුභගෙන දෙන, සුඛගෙන දෙන, ආත්මයගෙන දෙන, සැපගෙන දෙන එකක් කියලා. අන්න ඒ සංකල්ප ටික තමයි මේ ජරා දි รา වට යන්නේ. ඒව ටික තමයි සෝදපාලුවට ලක් වෙන්නේ. මේ වෙලාවේදී සටන පාව දෙන්න එපා. දිගට මේක කරගෙන යන්න. කරගෙන යනකොට තේරෙනවා මේ රූප නিত্য සුඛ සුබ දෙන දෙයක් නිසානේ ලෝකේ මිනිස්යන්ගෙන් 3න් දෙකකට වැඩි රූප ප්‍රමාණයකට අහු වෙලා තියෙන්නේ. අපි මේ මුළු ලෝකෙම මවාගෙන ඉන්නේ රූප ප්‍රමාණය. ලස්සන රූපයක් ඇති කරගන්න පුළුවන් නම් ඕන දෙයකට අපි ලෑස්ති. නමුත් ඒ ලස්සන රූපේ අපිට මෙන්න මේ විදිහේ ඇත්ත ඇති හැටියෙන් බැලුවොත් එපා කරන වක්කාර කරන ගතියක් එනවා මේ දෙක එක මනසක එක ආත්මයක් තුල වෙන්න බැරි වෙයි කියන එක තමයි සරුවචනාංශයේ ඉස්සර වෙලා හිටපු මිනිස්සු හිතුවේ. මිනිස්සුෙකුට මේ රූප વિશે වෙනසක් ඇති කරගන්න බැරි වෙයි. uppන්න තාලෙටම තමයි ඒ මොකද හැම තිරසනෙකුගේම රූපය පිළිබඳ සංකල්පයේ සහජයට යට වෙලා තියෙන්නේ. මීයක් දකින්නකොට බලලෙකුට තපස් රකින්න බෑ. එයාට අනිවාර්යයෙන් මේකත් එක්ක ඒ තියෙන තෘෂ්ණාව පහළ වෙනවා. මනුස්සයාට විතරක් අනිච්ච සංඥාවෙන් අනත්ත් සංඥාවෙන් යුක්තව මේක බැලුවොත් ඒ වගේම රූපයක් දිගට දිගට බැලුවොත් ඒත් එක්ක නැති වෙන මේ කම්මැලිකම නීරසකම ගැන ලෑස්ති වෙලා ගියොත් මේ ඔක්කොම කන්නු පෙළ ගැසිලා ආවොත් ඒක නට තේරෙන පටන් ගන්නවා මම මේ සංසිද්ධිය ජීවිතේ කොච්චර වතාවක් ප්‍රතික්ෂේප කරලා තියෙනවද භාවනා පරියන්කේදීම කොච්චර ප්‍රතික්ෂේප කළා තියෙනවද ඉතින් ඒ වෙලාවට ਸਰවචනාංශ පිටවන්ත විශ්වාසයක් තිබුණේ නෑ මගේ මං හිතුවේ මගේ දුර්ලභමක් කියලා. නමුත් මේ බලාන බලාන වෙන ඕන දෙයකට ලෑස්ති වෙලා වැරද්ද හිත පිට යන එක පශ්චාත්තාපය ගැන කතා නොකර ඉන්න කොච්චර කල්යයිද කියලා හිතන්න. කොච්චර කෙරුවකත් හිතන්නේ නෑ නෑ මේක කොහොම හරි සූද්ධ කරගන්න ඕන කියලා අපි දෙවිල්ලක් තැවිල්ලක් හට ගන්නවා ගන්නවා සැකේ හරහා අනිශ්චිතතාවය හරහා ඒක ලියවලා මේ හැම එකටම උත්තර බැඳගෙන යන්න ඕනයි කියන හැඟීමක් ඇති කරනවා. උග්ගටි සංජි පුජ්‍යලයට විපංචිතඤ්ඤ පුද්ගලයාට මේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. යට තේරෙනවා බුදුරජාණන් අපි මේ පාරට දැම්මේ මේ රූපයාගේ විපරිණාමය දක්වන්න තමයි. ඒක තමයි මේ පෙන්වන්නේ. උඹ නඩු කියන්නේ නැතුව මේක අර්ථකථන හොයන්න නැතුව ඕක නිසිනින්ද වැවෙන්න අරපන්. යම් වෙලාවක රූපය ඇතිව නැති වෙන බවටපත් වෙනවනම් වෙනස්ත්‍යක් බවටපත් වෙනවා. එයා දන්නවා මේ සතියේ බලමහිමේ නිසා තමයි මේ එකම දේ විවිධ පැති වලට පෙන්වනවා. ඒ පෙන්වීම දරාගෙන ඉන්න පුළුවන් එකම චෛතසිකයේ සතිය විතරයි සමාධියට බෑ වීර්යයට බෑ සද්ධාවට බෑ ප්‍රඥාවට බෑ. කොහොඳට මතක තියාගන්න මේ විපරිණාමය දැකලා මේ කොඩිය බිම තියන්නේ නැතුව දහජේ බිම තියන්නේ නැතුව ඉදිරියට යනකොට එකම චෛතසිකයයි තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් කියොත් කොහොමද මෙච්චර මේවා පෙරලි වෙද්දි මගේ ශ්‍රද්ධාව කැඩෙනවද? ශ්‍රද්ධාව නැති නිසාද මට මේ දේ උනේ. ඒකට වීර්ය බැලුම කොහොලම් බහලා යන්න වගේ එක පාරට මේ භාවනා කරන ඉඳලා නිදි කරා වැටෙන තරමට බීරිය කඩනවා. ඒ වගේම සමාධිය හිතනවා අපි අපේ මෙහෙම දේවල් වෙනකොට නම් සමාධියක් තියෙන්න බෑ. සමාධිය තියෙනවනම් මේ ඉස්සරහදීම පිටිසිතුමක් වගේ පෙනිපෙනි තියෙන්න බෑ. මේක වෙනස් වෙනවනේ. ඒතර ප්‍රඥාවෙන් හිතනවා මේක විසඳගන්න නැතුව ඉදිරියට ගත්තම පිස්සු වැඩිද කියන්න බෑ. මන්ද සමතේ දින්නේ දන්නේ නැහැ. විපස්සනා දින්නේ දන්නේ නැහැ. මේක විජහාට හදාගන්න ඕන කියලා ඔන්න ප්‍රඥාවත් ඇවිල්ලා ගොඩ පෙරක සෝගම් දෙන්න හදනවා. මෙන්න මේ අතරමැද මේ යෝගාවචරයට පිටුහලක් දෙන්න පුළුවන්. යෝගාවචරය අස්සසීලක් දෙන්න පුළුවන් එකම චෛතසිකේ සතිය විතරයි. ඒ නිසා සතියට කියනවා තේරුමකින් බේරුමකින් තොරව පේන දේ දිහා බලාන හිටපන්. ඕකට මේ කුලප්පු කරන්න යන්න එපා. බයිනරි මුන්ට ඉලමම් බඳින්න යන්න එපා. ඕක බලාන ඉන්න පුළුවන්. ඒක බුදුහාමුදුර අපිට දීලා තියෙන සාධකයක්. මේක බලන්න ඕනේ නම් බලන්න පුළුවන්. හැබැයි අනිච්ච සංඥාවෙන් බලන්න. දුක පිළිබඳව තියෙන සංඥාවෙන් බලන්න. තම දුක අනිත්‍ය වශයෙන් දැකලා නෙවෙයි මේ සංඥාවෙන්. ආනේ බලාන යනකොට යම් දවසකට මේ යෝගාවචරයට පුළුවන් වුණොත් දැකගන්න මේ ෂෝක් එකට මේ පෙනිච්ච ආස්වාද ප්‍රසවාසය මේ දැන් නැහෙනි. මැරිලත් නැහැ. ක්ලාන්ත වෙලත් නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. සතිය කැඩිලත් නැහැ. සමාධිය කැඩිලත් නැහැ. මේ ලස්සනට ගමන යනවා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේක උපාදයක් පැනිනවා පටන් ගන්නකොට ආනපනේ අල්ල ගන්න බොහොම තටමැව්වා. සුදුරිදියන්දා අටසිල් සමාදන් වුණා භාවනා මධ්‍යස්ථානෝට ගියා භාවනා උපදේ උපදේශකව හම්බුණා යෝගාවචරය වට කරගෙන අපි විශ්වාසය ඇති කරගත්ත මේ ආනාපානේ අල්ල ගන්න. දැන් මේ හොඳට බලබලා ඉඳද්දි මේක නැති වෙනවා. ඉතින් මේ සංඥාවෙන් මෙයා ඊගාදාස පරියංගට කියලා බැලුවොත් මේ ආස්වාසයක් මතුවීම සහ ආස්වාසයක් නැතිවීමත් අච්චර වෙලා යන්නේ ඉතලා මේන් එක විනාඩියෙන් දෙකෙන් අහුවෙනවා. මේ ආස්වාසය ඇති වුණා මේ ආස්වාසය නැති වුණා. මේ ප්‍රස්වාසය ඇති වුණා මේ ආස්වාසය ප්‍රස්වාසය නැති වුණා. හොඳට තේරෙනවා ආස්වාස වෙලාවේදී ප්‍රස්වාසය ඇත්තේම නැහැ. ප්‍රශ්වාසයලාදී ආස්වාසය ඇත්තේම නැහැ. ඒ නිසා අනිවාර්යෙන් පේනවා ප්‍රශ්වාසය උපදින්නේ ආස්වාසය මරාගෙන. ආස්වාසය උපදින්නේ ප්‍රශ්වාසය මරාගෙන. මේ එකාගෙම එකේම පළු දෙක එකිනෙකාට හාත්පසෙම වෙනස්. කවදාකවත් බෑ ආස්වාස් ප්‍රශ්වාස දෙකක් එකවර බලන්න. ඒ නිසා ආස්වාසය නැති වෙන්න ඕන ප්‍රශ්වාසය දකින්න නිසා මේ තුලම පේනවා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ආස්වාසිය ඇතිවීමක් කියලා එකක් තියෙනවා නැතිවීමක් කියලා එකක් තියෙනවා මේකට කලබල වුණොත් ඇතිවෙච්ච එක නැතිවීම දක්වා පරිණාමය දැක ගන්න බැරි වෙනවා මේ ඇතිවෙච්ච එකක් නැති වෙන්න ඉස්සලා එහෙමම ඩොක්කලා නැති වෙන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති මෙයා ක්‍රමයෙන් මාරු වෙලා ගැසිලා ගැසිලා හැඩ වෙලා තමයි අර ආස්වාසිය හටගන්න ආස්වාසියේ වැයවීම දක්වා අතරමැද විශාල රූපාන්තරණයක් විශාල පරිණාමයක් විපරිණාමයක් සිද්ධ වෙන මෙතෙක් කල මේක නොදකින්ඩයි අපි මේ රූපෙට නිත්‍ය සංඥාව දුන්නේ. එකක් අරගෙන හොඳට බලන්න හිටියොත් අර ඉස්සල දවසම විනාඩි 30 40ක් බලන්න හිටුන ආනපන සංසිදේ. මේ දැනුමින් මේ අත්දැකීමෙන් මේ සංඥාවෙන් මේ සංකල්පෙන් යුක්තව බැලුවොත් ආස්වාසයක් ඇතිලා ප්‍රස්වාසයක් ආස්වාසයක් ඇතිලා නැතිලා යනවා. ප්‍රසවාසයක් ඇවිල්ලා ඇතුළේ නැතිලා මේ අතරමැද තියෙන විපරිණාමය දැක්කට පස්සේ එයාට තේරෙන පටන් ගන්නවා මේසා විශාල සීක්‍රයෙන් වෙනස් වෙන චපල දෙයකට මම කියා ගන්න මගේ කියා ගන්න ආත්මයක් කියා ගන්න පුළුවන්ද එච්චරයි බුදුරජාණන් ශ්‍රාණ ප්‍රශ්නේ ආශ්වාසයක් ඇතිලා ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ ඉන්දිසල ආශ්වාසයේ විපරිණාමයටපත් වෙලා ගෙවි යන සුළු නම් මේ විදිහට ඇති වී නැති යන දෙයකට මේ හුස්ම මම මගේ ප්‍රණ ප්‍රාණය කියක හිතාන්නේ මේ හුස්මත් මේ තරම්ම චපලයි. මේ තරම්ම ශීක්‍රයෙන් වෙනස් වෙනවා කියලා දකිනකොට තේරෙනවා මේ වායෝ පොට්ටබ්බ ධාතුව කාය ස්පර්ශයට අහුවෙච්චාම පේන මේ හුස්ම පොද එනත අපි කියන වායෝ පොට්ටබ්බ ධාතුව කියලා මේ තරම් ශීක්‍රයෙන් වෙනස් වෙනවා වගේ යම් කෙනෙක් දකින රූපයක් දිහා වර්ණ රූපයක් දිහා බලන හිටියත් එnde ende ende ende ඒ වර්ණ රූපේ වෙනස් වීම ඒ යෝගාවචරය බලාපොරොත්තු වෙනවට වැඩිය බොහෝම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඒක අපි කියනවා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පීයේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා. අපි මේ වෙනස් වීම දුකකට හරව ගන්නවා. එහෙම නැත්නම් මේ ඉපදිච්ච මිනිස්සයා ජරාවට යන්නේක දුකක් කරගෙන අපි තියෙනවා. ඉපදෙන එක සැපක් කරගෙන ජරා මරණ දුකක් කරගෙන පුදුමාකාර ජීවිත කතා හදාගෙන පෙළෙනවා. මේ එකම සංසිද්ධියේ මුල භද්‍ර සුබ කල්යාණ දෙයක් කරගන්න. ඒ සංසිද්ධියම අග අවසනාවක් මරණයක් අභද්‍ර දෙයක් කාලකණ්ණි දෙයක් කියලා එකම සංසිද්ධිය දෙකට කඩලා මේක වේවා මේක නොවේවා කියලා කියන තරමට අපි ජීවිතයක් ගත්තාම දඟලන මේ දැඟලිල්ල මේ එක එක සංසිද්ධියක් කෙරෙහි අපි ඇති කරගන්න නිත්‍ය සංඥාවත් එක්ක තියෙනවා. ඒක නිසා යම් වෙලාවක ආස්වාසේ සිට ප්‍රස්වාසයේ දක්වා ඇති වෙන විපරිණාමය බුදු ඇහෙන් බැලුවනම් අනිත්‍ය සංඥාවෙන් බැලුවනම් ඒ කෙනාට ඊට පස්සේ රූපයක් දකිනකොට සද්දයක් අහනකොට ගඳක් බලනකොට මේ ලැබපු අත්දැකීමේ මොකද්ද සුවඳ මතකයක් අර රූප බලන වෙලාවටත් ඒක විස්තර කරනවා සක්මන් කරන වෙලාවේදී ඒ යෝගාවචරයා සක්මන මැදදී තබන තබන පියවර මේ වම මේ දකුණ මේ දකුණ කියනකොට දැනෙන දේ මේ වම තියෙන දැකෙන දැනෙන දේ කියන එක අපි කියනවා කායෝ කාය සංවේදී භාවය නැත්නම් කාය ප්‍රසාදයට මේ පාඨවි ධාතුව ගැටෙනකොට ඇති වෙන බාහිර පාඨවි ධාතුව පොට්ටබ්බය කාය සංවේදී භාවයට කාය ප්‍රසාදයට ගැටෙන එකයි අපි මේ බලන්නේ ඉතින් මේකේ බලාන යනකොට අපි කරන සතිය අඛණ්ඩයි. අපි කෙලවරට ගිහලා හැරෙන වෙලාවේදී ඔන්න අර කාය සංවේදී භාවය නැත්නම් කාය ප්‍රසාදේ තිබුණ හිත පැදුරටත් නොකිය රූප බලන්න පයින්නවා චක්කු විඥාණයට පයින්නවා චක්කු ප්‍රසාදයට පයින්නවා. පෙන්නට පස්සේ මෙයාට තේරෙනවා මම මේ සක්මන් කරන්න ආවේ අයේ ක්‍රියාකාරකම් බලන්න දැන් මගේ හිතේ තියෙන නැහැදිච්ච කමට අශික්ෂිත කමට ඇහැට පැන්නා. දැන් මේ ඇහැට පැනපේක රසාස්වාදේ කෙරුවොත් මනාපමනා පහල කරගෙන අපිට කොහොමඩක්වත් ආයේ නැවත හිත කයි ප්‍රසාදිත කාය ප්‍රසාදිත කාය සංවිති භාවයට ගන්න බෑ අර බලපු රූපේ දිගේ දිගින් දිගට දිගින් දිගට යනවා එතකොට බයලජ්‍ය සහිත යෝගාවචරය නම් දන්නවා දැන් මේ කාය ප්‍රසාදයේ හිත තියෙන තාක් නම් තණ්හාව ඇති උනේ නැතය මේ කාය ප්‍රසාදය පොළොවත් එක්ක ගන්නකොට තියෙන ස්පර්ශයේ හිත පවතින තාකල් මගේ තණ්හාවක් ඇති උනේ නැති. ඇත්තටම තුනේ තණ්හාවනේ එපා වීම. මේ পায় නිතරම විමතිතිය යනකොට ලැබෙන අත්දැකීම. එතකොට එපා වීම නිසා දකින්න රූපේ බොහෝම මනනන්දනීය වෙනවා. මන දකින්න රූපෙට මන අප භාවය පහවිලා ඒක දිගේ හිත දුවනකොට පේනවා. දැන් අර තිබුණු උදාසීන චිත්ත ප්‍රවෘතිය තණ්හා දාශ භාවයට පත් වෙලා තියෙනවා. මේක නොවිය යුත්තක් කියලා ඒ කෙනා ඇතිවිච්ච තණ්හාව හරස් කරගෙන ආයේ කයට වයයට හිත ගන්න අවස්ථාවක් ගත්තොත් අපි භාවනා කරන්න ඉස්සෙල්ලා නම් මේ ගමනක් කරනකොට රූපයක් දැකපුවාම අපි කොච්චර එතන නතරලා කැමරාවක් අටවගෙන ෆොටෝ අරගෙන ගෙදර ගිහිල්ලා අල්ලනවද දැන් සක්මන් කරනකොට අපිට ඒක ලැජ්ජාවක් වඩටපත් වෙනවා පයේ හිත තියන්න සක්මන් කරනකොට මෙන්න බොලේ සමනරේක් ඇවිල්ලා මෙන්න බොලේ මලක් පිපිලා මෙන්න බොලේ කුරුල්ලෙක් ඇවිල්ලා දැන් ඒ කුරුල්ල දිහා වැඩි රස වින්දොත් අපි දන්නවා ගෙදර ගෙනින මල්ලේ ගොඩක් අකුසල් තියෙනවා. අනෙක් පැත්ත හරවනකොට යම් වෙලාවකට එනවා යෝගාවචරයට ඇතුළෙන්ම බයලජ්ජාවක් රූපයක් දකින්නකොටම තේරෙනවා දැන් මොකක් හරි පිටපොට ගිහිල්ලා අයිය. මම මේ සක්මන් කරන්නයි තියෙන්නේ මේ සක්මනේ හැරෙන වෙලාවේදී මේ පිටපොට ගියයි කියලා. එතකොට මේ බයලජ්ජාව නිසාම සමහර විටක අමෝරාවෙන් ගන්න නැතුව හිත කයට එන්නත් ඉඩ තියෙනවා හුඟක් සක්මන් පුරුදු කරපු කෙනා. තව ඉස්සරහට යනකොට දවසක් එයි සක්මන කෙලවට ගියාට පස්සේ මේ නලියන සුද විතරක් පේනවා පේනකොටම දන්නවා දැන් ඔන්න පිටපණින් පණින්න හදන්නේ මේ රූපයක්ද සමනලේද්ද මලක්ද කියලා බලන් ඉස්සර වෙලා හිත ආපව් අරමුණට পায়ට ගන්න පුළුවන් තැනට එනවා මේ ක්‍රියාවලිය අවුරුදු කල්ප කෝටි ගණක් පිට ගිය හිතක් මේ දවස් 7-8කින් පැටලිච්ච තැන ඉඳලා ආපහු නැවත ගණ්ඩ හතන මේ ක්‍රියාවලිය යෝගාවචරය ශක්මනේදී අත්දකින්න වැඩි පරියන්කයට වැඩි. ඒ නිසා පිට ගිහිල්ලා ගොඩක් ගිහිල්ලා වෙලා ගිහිල්ලා ගත්ත හිත ටික දවසකින් ටිකක් වෙලා ගිහිල්ලා අප වරමුට ගන්න පුළුවන් අන්තිමට පිට පණින්න හදනකොටම සුද දකින්නකොටම සතිය පිටුලා අපව ගන්න පුළුවන් තැනට එනකොට චිත්ත ප්‍රවෘතිය කෙලස් වලින් තොර කරගෙන ඉන්න පුළුවන් ගතියෙත් එන්න එන්න එන්න වැඩි වෙනවා මැද ප්‍රදේශෙ නෙවෙයි හැරෙනකොට. සක්මණ කියලා වට කියලා හැරෙනකොටත් හිත කෙලසෙන්න තියෙන අවස්ථාවල් නතර කරලා මැදට ඇති කරගන්න පුළුවන් මේ වෙන්න නම් මේ වගේ සංසිද්ධියක් තමයි අත්දැකීමෙන් කියන්න නම් මේ දකින රූපවල මනාපමනාප ස්වરૂපය තිබුණට භාවිත මනසක් තියෙනවනම් රූපේ මනාපමනාප භාවේ පැත්තක තියේදී කීකරු හිතට රූපේට නතු නොවි තමන්ගේ ආරක්ෂක ස්ථානයේ පවත්වා ගැනීමේ වැඩි වශී භාවයක් වැඩි හැකියාවක් වෙන බව තේරෙනවා මේක කවදාවත් භාවනා නොකරපු කෙනෙකුට මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරලා තේරුම් ගන්න බෑ මේ සිද්ධිය 100ක් සිල් රැක්කත් අත්දකම නැති කෙනාට sannivedana කරන්න බෑ. sannivedana වෙච්ච කෙනාට මරුණත් අමතක වෙන්නේ නැහැ. මේ දවසක් හරි මේක අල්ලගත්ත කෙනාට මේ ජීවිතේ යම් හේකින් කටයුතු කරගන්න බැරි වුණත් සර්වචන්සේ සහතිකයක් දෙනවා. ඒ විදියට භාවනාදී හිත පිට ගියාට හිත නරක කරගන්න නැවත අරමුණට ගන්න තරම් භාවනාවේ දියුණුවක් රූප පිළිබඳව පරිශයක් තියෙනවනේ මංස කවදාවත් අපාය යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මංස දේවනිකායක උපදිනවයි කියලා. දේවනිකායක ඉපදිලා කල්පනා කරනවලු මයත් එක්ක හිටපු කට්ටිය තේරම පල්ලයක්. මං විතරක් කොහොමද මෙතෙන් ආවේ කියලා කල්පනා කරලා තියෙනවා මම Brahmacharya රැකලා තියෙනවා. මම මේම ශික්ෂණයක් කරලා තියෙනවා. මගේ හිත මම එකම අරමුණක පවත්වන්න උත්සාහ කරලා තියෙනවා. කඩප්පුලිකමට හිත පිට ගිහිල්ලා තියෙනවා. හැබැයි මම දැනගෙන තියෙනවා පිට ගිය එක කරන්න දෙයක් නෑ. නැවත හිත අරමුණට ගන්න එක තමයි මගේ පෞරුෂත්වය, මගේ අනුග්‍රහය. මම ඒකේ සාර්ථක වෙලා තියෙනවා. යම් යම් වෙලාවක. නමුත් මේ මරණ වෙලාවේදී ඒක නොවෙන්න ඇති. ඊට පස්සේ යාට ඒ සතුප්පාදය ගියාත්ම හැවේවා, ගිය පරියන්කේ වේවා, ගිය භාවනා මධ්‍යස්ථානයේ ඇති වෙච්ච නැවත සතිය පිහිටුවා ගැනීම අලුතෙන් ඇති කරන කෙනෙකුට වැඩිය ලේසි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එහෙම වුණාට පස්සේ යාට තේරෙනවා දැන් මේ අතරමැද මං කොච්චර කාලේ නාස්ති කරලා තියෙනවද දැන්වත් අඩු ගානේ ප්‍රතිසද කරගන්න ඕනේ. ආයේ මේ ඇති කරගත්ත සතිය මම නැති වෙන්න දෙන්න නරකයි කියලා ඒ තමන්ම උපයාගත්ත සතිය වටිනාකම ලොකු පන්නරයක් ඇති වෙනවා. ලොකු කුළු ගැනීමක් ඇති වෙනවා. ලොකු මුදුන්පත් වීමක් ඇති වෙනවා. සංවේගයක් පහළ නිසා අවබෝධයට තියෙන ඉඩ ගන්න වැඩි වෙනවා එතකොට. හැබැයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ වැරදි වෙලා හදාගන්න ක්‍රමයේ අර්ථය. ඒ නිසා මේ බාහිර රූප අපි ඉස්සර හිතුවා සැපගෙන දෙයක් කියලා. ඒ නැත්නම් බාහිර රූප නරක නම් අපි හිතුවා දුක්ගෙන දෙයක් දෙන දෙයක් කියලා. ඒක තමයි අපේ අම්මලා තාත්තලා අපිටත් ඉගෙනුවේ. ඒක තමයි අපේ ගුරුවරුත් අපිට උගන්වන්නේ. නමුත් සරුවචනන්ත කියනවා භාවිත මනසක බාහිර රූපයේ කිසියම් බලපෑමක් නැහැ. Tamante හිත නතු කරගන්න පුළුවන්. ඒ නතු කර ගැනීමටයි අපි සක්මනට බහැලා රූප තියෙද්දිම කාය විඥානයේ හිත පවත්වන්න උත්සාහ කරනවා. අරකට කියනවට පුළුවන් නම් ආව නොම ගැරපන්. මම උත්සාහ කරනවා නොම ගියාට මම සත්‍යයට පිහිට වෙලා වැරදුනාට කමක් නැහැ කියලා ආයෙත් කියනලා කාය විඥානේ තියෙනවා. හැබැයි කාය විඥානේ අපිරියයි එපා වෙලා තියෙනවා. ඇවිදලා ඇවිදලා එපා වෙලා තියෙනවා. ඒ වුණත් එතන කෙලෙස් අඩු බව දන්න නිසා කාය විඥානය මනෝ චක්කු විඥානයට ගිහිල්ලා මනාපමනා පහල කරන අලුත් නඩුවක් කියනට වැඩිය මේ පරණ අපැත්තේ කියනවා නුපුරුදු දීගෙට වැඩිය පරණ කනවැන්දුම හොඳයි කිය. එචා සක්මනේ හිත පවත්වන එකයි කියලා දැනගත්ත දවසට යාට තේරෙනවා මේ බාහිර රූපවල දුකක් හෝ සැපක් හෝ සුභයක් හෝ අසුභයක් නැහැ. ඒක සුභයක් අසුභයක් සැපක් දුකක් පාටපත් කරන අපේ නොසන්ඩාල හිතයි ඒ හිත හදන්න නැතුව බාහිර රෝගේ කොච්චර සුදුහුණු ගාලා පිළියම් කරත් ආධ්‍යාත්මික දියුණුවක් ලැබෙන්නේ නැහැ. ආධ්‍යාත්මික දියුණුව ලැබුණාට පස්සේ කොටිගායට හිටියත්, ගෙන්දගම් පොළවේ හිටියත් Tamanට බාහිර රූප වලින් මත් වෙන ගතිය අඩු කරන්න පුළුවන්. ඒක නිසා ਸਰවචන් සදාහන් කළා තියෙනවා නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මහන්නේ මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වයේ නෙවෙයි කාමයේ කියන්නේ මනුෂයා තමන්ගේ හිතේ තියෙන සංකල්ප වලට තිය ආශාව. අපි හිතනවා මේ సౌందర్యාත්මක චිත්‍ර ශිල්පියා සාහිත්‍යදරයා සුන්දර මනසක් ඇතුව ජීවත් වෙන කෙනෙක් කියලා. මොකද එයා සංකල්පයේ වශයෙන් චිත්‍ර වලට කැමති, සංගීතර කැමති, කලාවට කැමති. ඒ නිසා මේ මනුෂයා කොහේ ගියත් කෙලෙස් වගුරුවනවා. මේ සංකල්පේ පාපතර දෙයක් බව තේරුම් අරගෙන මධ්‍යස්ත වූ අරමුණක හිත නතු කරන්න ගිය මිනිස්සයා දන්නවා බාහිර ලෝකේ නෙවෙයි කෙලස් තියෙන්නේ මේ සංකල්පවලයි තමන්ගේ මති මතාන්තරවලයි තමන්ගේ ආකල්ප විකල්පවලයි ඒ නිසා තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත් දීරෝ විනේති ඡන්දං ඔය ලෝකේ විචිත්‍රකම තිබිච්ච අවක හදන්න යන්න එපා ඒ උනට ඔබ මේ කුසල කාම ඡන්දේ පොඩ්ඩක් පාලනය කරපන් කාමච්ඡන්දේ පාලනය කරගත්ත දවසේ ඒ තන තද්ද බල කාම දනවන රූපයක් ළඟට ගියත් එයාගේ හිත වශී වෙන්නේ නැතුව නතු කරගන්න නැතුව පවත්වන්න පුළුවන් ඒ වෙනුවට ඒ කාම දනවන රූපේ දකින්නකොට තේරෙනවා මේක මොන තරම් මායාවේ පාශයක්ද කියලා මේක මොන තරම් උගුලක්ද අටවලා තියෙන්නේ මම කෙලෙස් උකහා ගන්න වැරදි සංකල්ප සහිත ගියා නම් ඒ බාහිර රූපෙට මාව නතු කර ගන්න පුළුවන් එතකොට අපි මාරපාක්ෂික වෙනවා. පාපතර වෙනවා. කෙලස් වෙනවා. බුදුහාමුදුරුවෝ දාගෙන ගියා නම් අපි අරසා කරගත්ත හිතකින් ඒ දකින්න රූපේ එනකොටම දන්නවා මේක පාරමෙන් දඩවලා තියෙන මර උගුලක්. ඒ මර උගුල දැක්කනම් තේරෙනවා මම මෙතෙක්කල් මොන තරම් මේකට අහු වුණාද අද බුද්ධ ධර්මයේ නිසා සතිය නිසා අරසාවන සමට බේරෙන්න පුළුවන් කියලා ඒ කෙනාට ඒකම අරමුණක් වෙනවා. නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාත වඩනකොට නලගණක් බීලා සංගීත වයවය පාරමැද නටනවා. ඉතින් භික්ෂුවකට කියලා තියෙන එක විෂ භාග රූපයක් කියලා. ස්ත්‍රී රූපයක් විශේෂව නලගණක් විශේෂයෙන් බීලා නටනකොට විශේෂව සංගීතය වයනකොට ගායනකොට බලන්න එපයි. බැලුවොත් ඒක නච්ච ගීත වාචස විසුක දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ඨානා වේරමණී සික්ඛාපතං සමාදියාමි කියන එක කැරේ. දැන් මේ නාගසමාල ආමතුරු බලන්නම මේක දිහා. බලනකොට මේ යහමතුරන්න පේන්නේ මේ පාර මැද මේක කටවලා මෙහෙම තිබ්බම කී දාහක් කපා යනවා. මොන තරම් මාර පාශයක්ද මෙතන තියෙනකොට ඇති වෙන අප්පිරියාව කොච්චරද කියනවනම් ඒ නලකන දිහා බලාන ඉඳන්දිම rahat වෙනවා. ඒ මොකද භාවිත මනසක් තිබිච්ච නිසා ඒ නලගනට බෑ නතු කරගන්න. හැබැයි භාවිත මනසක් නැති ලක්ෂ ගාණක් ඒ නලගන නිසාම කෙලෙස් උපදලා පැහැෙනවා ඇති අපායයි. ඒක නිසා ඒකට සූදානම තියෙන්නේ මේ රූප විශේෂය අපේ තියෙන ආකල්පය වහා ඇති වෙන ආකල්පය ෆේස් වැලියු කියලා කියන්නේ ඉස්සලා ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලා කියන්නේ ඒක නෙවෙයි ඒක මතින් මේක නැවත නැවත බලන්න අනුපස්සනා කරන්න විපස්සනා කරන්න කරනකොට මේ රූපයාගේ වෙනස් වීම දැක්කොත් ඒකේ අනිත්‍යතාවයෙන් නොදක ඉන්න බෑ අනිවාර්යයෙන් මේක දිහා බැලීම දුකක් බව තේරෙනවා බැලීමම දුකක් බව තේරෙනවා. හරියට කියනවා මේ සක්මන් කරගෙන ඉන්න කෙනා රූපයක් මලක් සමනලේ කුරුලෙක් දිහා බැලුවොත් දන්නවා මගේ හිත කෙලස් ප්‍රවාහයකට ඇරුණා. නීරස වුණත් ඒකාකාරී වුණත් පයේ හිත තිබ්බනම් අරසයි. එතකොට යාට පේනවා මේ රූපේ බැලීම නිසා මම කෙලස් දොරටුවක් කරගත්තා. මට අරසාවට මට කරන්න තියෙන්නේ නැවතත් අර පයට අනේකයි කියලා මේ පුහුණුව යම් දවසකට ආවට පස්සේ යාට තේරෙනවා මේ පොළවේ කටු තිබුණට පොළොව මට්ටම් කරන්න යන්න එපා. උඹ දෙරපු දෙයක් දාගන්න. එතකොට ඉවරයි. උඹ මේ පොළොව දෙරපු දෙයක් දාගන්න වෙනකොට උඹ මේ පොළොව මට්ටම් කරන උන්ට තමයි මේ සදාචාරවාදියෝ කියලා. මූලධර්මවාදියෝ කියන්නේ. උන් හිතනවා මේ ඥානුන්ගේ එලිවැලි රූප පෙන්වුවොත් තමයි කාමයේ උපදින්නේ කියලා. තේජයක ප්‍රධාන වෙරඳ භාණ්ඩයක් බාටපත් වෙනවා. මේ බුද්ධ රූප විකුණන එක මොකද කියන්නේ? ඒකලේ බුද්ධ රූපෙට මොකද වෙන්නේ? කුණු කාණුයි. එක වෙසක් උත්සවයකට ලංකාවේ කොච්චරක් බුදු රූප වැටුණාද කියලා හිතනද කියලා ගහන තැන්වල. ආශුචි ගොඩවල් වල. කාන්තා රූපය බුදු රූපය විතර විකිනෙන්න වෙන මොකක්වත් නැහැ. අපි මේව ගැන කතා කරනවා හැබැයි මේවා දිහා බලන නොසලෙන්න හැදෙන්න එහෙම නැත්නම් ඒ විනෝඩ මේ ආනපානය කරන්න නැත්නම් මේ සක්මන් භාවනා කරන්න ගියාම අපෝ යුව කරන්න බෑ ඒක මෛත්‍රී බුදුහාමුදුරුවෝ පස්සේ කරන්නේ මේ දැන් මේ මේ පින්තූර වල උණු ගන්න තමයි අපේ කට්ටිය සදාචාරය හදාන්නේ ඒක නරක නෑ. ඒක මොනුගාපට ප්‍රශ්නයක් ඇත්තේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රූප විශේෂයි අපි ආකල්පේ දකින්නම් රූපයක් දකිනකොටම ඇති වෙන ඒ ප්‍රථම සංඥාව වෙනුවට ඒ සංඥාවෙන් යුක්තව මේක වෙනස් වෙන්න පුළුවන් සංඥාව වෙනස් වෙන්න පුළුවන් අනිච්ච සංඥා කියන්නේ ඒ රූපේ දිහාම නැවත නැවත බැලීමට තමයි අපි මෙහා කියන්නේ කර්මස්ථානයක් වඩනවායි එකම දෙයක් දිහා බොහෝ වෙලා බලන්න කියන එකයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකට තැන් තැන් වල දුවන්න යන්න ඕනේ නැති නිසා තමන්ගේම රූපය අරගන්න ඒ රූපය හැතර තියෙන අතරමා ධාතුන්ගේ එක්ක ආස්වාස ප්‍රස්වාස වායෝ පොට්ටප රූපේ බලන්න. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට දැනෙන බරගතිය, හැලු ගතිය දිහා බලන්න. නැත්නම් දැනෙන උණුසුම සීසලස දිහා බලන්න. නැත්නම් මේ වැగిරෙන පිඩු කරන ගතිය දිහා බලන්න. මේ කොයි එක බැලුවත් කර්මස්ථානයක් වෙනවා. ඒ නිසා manussත්වයත් එක්කම අපිට කර්මස්ථානයක් හම්බෙලා තියෙනවා. නමුත් අපේ අදුර්ලභම තියෙන අපි අනුන්ගේ ඇඟවල් බලන්න කැමති උනාට තමන්ගේ ඇඟ බලන්න කැමති නැහැ. ඒ නිසා මේ රූපය රූප රූපයක් වෙන්න පුළුවන්, ශබ්ද රූපයක් වෙන්න පුළුවන්, ගන්ධ රූපයක් වෙන්න පුළුවන්. කොයි දේ වුණත් යෝගාවචරයට ඉඳගෙන ඉන්නකොට නම් වායෝ පොට්ටබ්බ රූපේ ගන්න. සක්මන් කරනකොට නම් මේ পায় පොළවේ ගැටනකොට තියෙන මේ පාඨවි ධාතුවත් එක්ක ගැටනකම් බලන්න. අතපය හොදනකොට වතුර අතේ ගැටනකොට දැනෙන සීතලකම දිහා බලන්න. එහෙම නැත්නම් නානකොට, කනකොට, යනකොට, එනකොට ඒ දැනෙන හැම දෙයක්ම ඔය ඉඳගෙන කරන එකේම ධාතු මනසිකාරය තමයි තියෙන්නේ. ඒ නිසා මෙතනින් පටන් ගත්තට පස්සේ පරියන්කෙන් පටන් ගත්තට පස්සේ ඒ යෝගාවචරය එකින් එකට එකින් එකට මේක වඩා ගන්න ලය, කලාව, ආරේ, ක්‍රමේ දන්නවනම් ඊට පස්සේ නිතරම භාවනා මධ්‍යස්ථාන වලටම එන්න ඕන කමක් නැහැ. මුලදී නම් අවශ්‍යයි. ඊට පස්සේ තේරෙනවා හැම වෙලාවෙදී මේ පෙන්වන දේවල් වලදී අර භාවනා මධ්‍යස්තන හොඳට සතිය සමාධිය ඇති වෙලාදී කොහොමද රූපෙ දිහා බැලුවේ අන්න ඒ විදිහට මේ චක්ඛායතනට වර්ණ රූපයක් දැක්කත් සෝතායතනයේට ශබ්ද රූපයක් දැක්කත් ගහනායතනයේට ගන්ධ රූපයක් දැක්කත් ජීවායතනයේ රස රූපයක් වටනත් පොට්ටබ්බායතනයේට කායයට පොට්ටබ්බායතනයක් මේ ආනාපානෙ දැක්කත් එකම යාන්ත්‍රණයේ තියෙන පටන් ගන්නකොට අපි අර දන්න ලේසි තැනින් පටන් ගත්තට මේ හැම තැනම සිදු වෙන්නේ එකයි. ඒ නිසා මේ ලේසි තැන පටන් ගන්න සතිය සමාධිය දියුණු කරගෙන ටිකෙන් ටිකෙන් දාන ගන්න වෙලාවේදී ටිකෙන් ටිකෙන් ගඳ සුවඳ බලන වෙලාවක ටිකෙන් ටිකෙන් කතා කරන වෙලාවක සද්ධාහන වෙලාවක ටිකෙන් ටිකෙන් මේ බලන වෙලාවක මේ සංසිද්ධියමයි සිද්ධ වෙන්නේ කියන එක විවිධාංගීකරණය කරනවා නම් ඒ යෝගාවචරයට පරිේශණයේ ඇති කරපු පරිේශනාගාරයේ ගත අත්දැකීම ශේස්ත්‍රයේදී අරගෙන ශේස්ත්‍රයේ ගත අත්දැකීම රටේ අත්දැකීමක් වඩපත් කරගෙන විලල් කර ගන්න පුළුවන් පතුරුපත යන්න පුළුවන් දිගෑර ගන්න පුළුවන් පැතුරුලා ගත්තා වගේ ඉතින් ඒක බුදුහාමුදුරෝ දීලා තියෙන්නේ පෞද්ගලික පරිේශනයක් විදියට භාවනා මධ්‍යස්ථානයේදී අපි කරන්නේ එක තැනක දුර්ලතනක් බලලා පහර ගහලා පෙන්වන මේ එකම රූපයක්වත් චිත්තක්ෂණ දෙකක් එක හැඩේ තියෙන්න හිටින්නේ නැහැ ඉසුඹලන්ට චිත්තක්ෂණයක්වත් නොදී වහා වෙනස් වෙන සුළුයි. ඒ වෙනස් වෙන සුළු ගතියේ ඉඳගත් ගමන්ම පරියන්කේ දැනෙනවා. නමුත් යෝගාචරයක දැක ගන්න දක්ෂ නැහැ. ඒව නැත්තම් ඒක දැක්කට ඒකේ ඒකාකාරීකමට කැමති නිසා සර්වචනාචාර පිම්බීම හැකිනීම වගේ දේක් පෙන්නලා ඒකේ විපරිණාමය පෙන්නලා කවදා හරි හිතනද කවදා හරි අත්දකින්න ඒ ආස්වාද ප්‍රසවාසයේ ගෙවුනට පස්සේ ඉඳ ගන්නකොටම තිබුණ මම දැන් මෙතන තමයි වැටෙන්නේ ඒසාර දිග ගමනක් ගියත් අර ඉඳ ගන්නකොටම තියෙන මම දැන් තැන්ට තමයි වැටෙන්නේ. ඒකමයි සක්මන් කරනකොට නිසිනින්ද සක්මන වෙනකොට සිද්ධ වෙන්නේ. ඒකමයි නින්දට ගිහිල්ලා ඇඳේ හාන්සිලා ඉන්න වෙලාවේදී කායත හිත යුතුවත් වෙන්නේ. ඒකමයි යෝගාවචරය එක තැනක හිටගෙන ඉන්නත් වෙන්නේ. ඒකමයි යෝගාවචරය වැසිකිළියට ගිහිල්ලා කක්ක කරනකොටත් වෙන්නේ. ඒකමයි යෝගාවචරය වැසිකිළියට ගිහිල්ලා මෝත්‍රා කරනකොටත් වෙන්නේ. හිතන උඟ වෙලාවට නෑ නෑ මේක තියෙන්නේ පරියන්කේ විතරයි කියලා. එනිසා මේ පරියංකයේ මම දැන් මෙතන කියන අත්දැකීම ගත්තනම් ඒක විශ්ව සාධාරණ අත්දැකීමක්. ඉරියව්වෙන් සුවයක්තයි, ස්ථානෙන් සුවයක්තයි, වේලාවෙන් සුවයක්තයි. ඒ නිසා මේක බහුලීගත කරන්න කරන්න මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක් වෙනවා. ගලන වතුරේ හමන හුළඟේ බුදුන් ඉන්නවා. ඕන තැනකින් බණ ගන්න පුළුවන් නිසා පහසු තැනින් මේක පොඟව ගන්න. පහසු තැනකින් මේක රිංගව ගන්න. රිංගවගෙන හැබැයි නතර කරන්න එපා. ඒක මේ පටන් ගන්නකොට දෙන අභ්‍යාසයක් විතරයි හැම තැනටම මේක යොදවලා බැලුවොත් මේ ලෝකේ යම්තාක් රූප තියෙනවනම් ලෝකේ යම්තාක් රූප ශබ්ද ගන්ධ රස තියෙනවනම් ඒක සම්පූර්ණ අපායට යන්නත් හේතු වෙනවා ඒකන භවනා කිරීමෙන් නිවන් දකින්නත් හේතු ඒක නිසා මෙතනින් ගත්ත අත්දැකීම මෙතනින් නිවන් දකින්න හිතන්නත් එපා වෙන්නත් ඉඩ තියෙනවා අවශ්‍ය වෙලා තියෙන මෙතන පරිශ්‍රණය සාර්ථක කරගන්න කියලා හැම තැනම මේක යොදවලා බලන්න ගියොත් ඒ කෙනා කොතන හිටියත් භාවනා මධ්‍යස්ථානක් කරන නිසා සංස්කෘත භාෂාවේ කියනවා පඬිතයාට විදේශයක් කියලා එකක් නැහැ කියලා. ඊ ඕඩ තැනක තමන්ගේ ගෙදර වගේ භාවනා මධ්‍යස්ථානක් වාට කරගන්න පුළුවන් වෙනවා. ඒක තමයි මේ විදර්ශනාවේ තියෙන සුවිශේෂී දක්ෂකම. ඒ නිසා දැනට මේ ලබලා තියෙන අත්දැකීම විවිධාංගීකරණය වෙන්න නම් මේ අත්දැකීම කැඩි කැඩි හැපි හැපි කල කැල කැලැත්ටි යන්න ඕනේ. ඒක කරදරයක් බාධාවක් කියලා ගණන් ගන්න එපා. ඒ කැඩීමෙන් පෙන්වන්නේ මේ ඇතිවීම නැතිවීම තියෙන දෙයක් තියෙනවා අනාත්ම ස්වરૂපයයි. ඒක භාවනාව කඩා ගන්න හේතුවක් නෙවෙයි භාවනාව උනන්දුයෙන් කරන්න හේතුවක්. ඒ නිසා පාවා නොදී ටිකට භාවනා කරනවා නම් මේ රූප ලෝකයේ තියෙනා වූ මේ චපල බව ඇතිව නැති වෙන බව විපරිණාම බව ඔය දැන් තියෙන අත්දැකීමෙන් තවදුරටත් හොඳට මොහු කරව ගන්න පුළුවන් අනේ එවැනිදී එවැනි මෝකුරවා ගැනීමක් සඳහා අද දවසේ ධර්ම දේශනාවත් ධෛර්යයක් ශක්තියක් බලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.